අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 103 වෙනි භාවනා වැඩමුළුවේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව සඳහා අවස්ථාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු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 දුක්ඛසන්ත කිරියාය සබ්බ ගන්තප්පමෝහනං තීති අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්ස මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ ඉස්සරහින් තිබ්බේ නැත්නම් මාත්‍රකාවසෙන් ගත්තේ මේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න තිබිච්ච වටනා ගාත රත්නයක් මේක මේ ගාතාවේ පළවෙනි පදය දසුත්තරං පවක්ඛාමි කියන මේ දසුත්තරං කියන පදේ මුල් කරගෙන ඒ ගාතාව අඩංගු සූත්‍රයට දසුත්තර සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. මේ දසුත්තර සූත්‍රය සරුවඥ දේශිත ත්‍රිපිටකයේ දීඝනිකායේ සූත්‍ර අතර අවසාන සූත්‍රය වශයෙන් සංග්‍රහ වෙලා තියෙනවා. ඒක ඒ නිසා ਸਰවඥ භාෂිතාවක් නෙවෙයි නැත්නම් ශාස්ත්‍රීය භාෂිතයක් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක්. එහෙම නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් සංග්‍රහ කරන ලද්දක්. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ਸਰවඥන් වහන්සේගේ පිරිනුවම් පෑමට කලින් පිරිනුවම් පාන අපි වයන එහෙම නැත්නම් මේ අවුරුදු 2600ක් නැත්නම් 5000ක් කල් පවතින ශාසනය ගැන එහෙම කිව්වට වැරදිද මන්ද සරුවච්චන් වහන්සේටත් වඩා හිතපු උත්මෙන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ ගොඩක් මේ ශිෂ්‍ය પરම්පරාවල් වලට මේක උගන්වන හැටි සාක්ෂාත් කරන්නේ නොඋනත් චින්තාමේ වශයෙන් දිරවගත්තේ නැති උනත් අඩු ගානේ සුතමේ වශයෙන් හෝ මේ પરම්පරාව පවතිනද හරියට වැඩ කරපු ස්වාමින් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ ඒසා විශාල මහා දැනුමක් අපි කියනවා නම් මේ සර්වඥතා ඥානය කියන වගේ දැනුමක් මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකේ සම්මුති ලෝකයේ ඒ දනු සම්භාරය පෙළගස්සන්ඩ ව්‍යාකරණානුකූලක ව්‍යාකරණයකට දාගන්න සංග්‍රහ කරන්න පළවෙනියෙන්ම ප්‍රයත්නයක් ගත්ත උතුමන් වහන්සේ. උන්වහන්සේ දැනගෙන හිටියා වාගේ ඒ ඊ ගාවට ਸਰවචනාසිකේ පරිණිරවාණයෙන් පස්සේ මහා පරිණිරවාණයෙන් පස්සේ පහළ වෙන මතුවෙන ධර්ම සංගායනාවලට මුන්වහන්සේ වැඩ ඉන්න වෙන්නේ නැහැ. උන්වහන්සේ සරුවචනාංශගේ පිරිනොම් පායමට කලින් පිරිනොම් පානවා. ඒ නිසා සරුවචනාංශේ වැඩ ඉන්න කාලෙම විනය පිළිබඳව සහ ධර්මයේ පිළිබඳව සරුවචනාංශයට විවිධ ඉඟි එහෙම නැත්නම් ඉල්ලීම් කරලා තියෙනවා. මේකේ පැවැත්ම සලකා බැලීම සඳහා මේකට දැම්ම ඉඳලා පීවර ගත්තොත් හොඳයි මොකද දැනුම් සම්භාරය මෙතකයි කියලා නැහැ. නමුත් සාමාන්‍ය මනුස්සයාට මේව ඔළුවේ තියානින්න බෑ. මේවා ඒ තරම්ම ගොඩක් වැඩි අනිත් එක බොහොම ගැඹිරයි. ඉතින් මේ නිසා මේ කවුරු හරි මේක පෙළ ගස්වල ගාථා බන්ධනෝට ලක් කරලා කටපාඩම් කරන්න හුරු විදිහකට මේ කෙටි කිරීමක් උද්දාහණයකටපත් කිරීමක් කෙරුවේ නැත්තම් එක්කෙනෙකුට නම් කොහොමඩක්වත් කරන්න බෑ කරගෙන යන එකත් අමාරුයි. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ ගත්ත ප්‍රයත්න ත්‍රිපිටකයේ වදීගනිකායම හම්බ වෙනවා සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍ර වශයෙන් සංගීති සූත්‍රය කියලා කියන්නේ පස්සේ මහා සංඝ රත්නේ නැත්තම් මහරහතන් වහන්සේලා සහිත රහතන් වහන්සේලා කරන්න වෙන ඉස්සරහට කරන සංගායනාවලට පෙරහුරුවක් කරලා දීලා තියෙනවා. ඒකට කියනවා සංගීති සූත්‍රය කියලා මුළු සරුවචනන්සේ දේශනා කරපු එව්වම පෙළ ගැස්වීමක් කරලා තියෙනවා. ඒක දැනුම පිළිබඳ ව්‍යාකරණයක්. දැනුම් සම්භාරයක් ආපම කොහොමද පෙළ ගහගන්නේ කියලා කරන්න බැරි වැඩක්. දැන් අපි ගත්තොත් ඔය දැනට කම්පියුටර් එකේ තියෙන නැත්තම් කම්පියුටර් ජාලයක තියෙන දැනුම දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ එක එකක් වෙන් කරලා අඳුන ගන්න ඕන වෙලාවට යන්න පුළුවන් තියෙන ඉඩ කඩ අඩුයි. ඒක පෙළ ගැසගත්තේ නැත්තම්. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න පෙළ ගැහිම අඩු නම් දැනුම බරක් වෙනවා. අන්නේ බරක් නොවිය වෙනස මේ අපේ සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ ඒ සංගීති සූත්‍රය වගේ මේ දසුත්තර සූත්‍රය දේශනා කරන ගමන් දේශනා කරන්න උන්වහන්සේ පොට පහදා ගන්නවා නිදාණය සකස් කර ගන්නවා ඉතිහාසය සකස් කර ගන්නවා දසුත්තරම් පවක්ඛමේ ධම්මං නිබ්බාණපත්තිය මම මේ ධර්මය දසුත්තර කොට දේශනා කරන්න මේ එකේ කාරණා මම 10ක් මතක තියාගෙන ඉන්න කියනවා දෙකේ කාරණා මම 10ක් කියනවා කටපාඩම් කරලා මතේ තියාගන්න. තුනේ කාරණා 10ක් තියෙනවා මේකේ. හතරේ කාරණා 10ක් තියෙනවා. පහේ කාරණා 10ක් තියෙනවා. හයේ කාරණා 10ක් තියෙනවා. හතේ කාරණා 10ක් තියෙනවා. අටේ කාරණා 10ක් තියෙනවා. නවයේ කාරණා 10ක් තියෙනවා. 10 කාරණා 10යි. 10 වෙනි 10 වෙනි 10 10 උත්තර කරගෙන නැත්තා වූ උතුම් කරගෙන ඉහළම කරගෙන නැත්තා වූ මේ සූත්‍රයේට දසුත්තර සූත්‍රය කියලා කියනවා ධර්මයේ පෙළගස්සලා තියෙනවා. ඒ ධර්මය නැත්නම් ඥානය පිළිබඳ ව්‍යාකරණයේ ඉස්සල්ලාම මානවයා පටන් ගත්ත හැටි මේ. කිසිම දැනුමක කිසිම ශාසනයක කිසිම ශිල්පක මේ වැඩේ කරලා තිබුණේ නැහැ. මේ වැඩේ මෙච්චර දැනුම තිබුණෙත් නැහැ. ඒ දැනුම මේ අද වෙනකන් වගේ පවතින්න ඕනේ. ඒක මානවයාට හම්බෙච්ච ලොකුම ජයග්‍රහණය. ඒ දැනුම පරිහානියටපත් වෙන්නේ නැතුව යන්න ඕනේ කියලා හිතපු උත්මන් වහන්සේ නමක්. ඉතින් ඒ ධර්ම කොටස නිවන්පත් කටපාඩම් කිරීම සඳහා විතරක් නෙවෙයි. ඔය කල්පනා කරලා බැලුවොත් ඒකේ තියෙන ධර්ම પરම්පරාවක්, තර්කණයක්. ඊට පස්සේ ඒක ක්‍රියාවත් කරලා බැලුවොත් ਸਰවචනාසී ලෝකෙට පහළ වෙන්නේ වීමේ අර්ථය නිවන. නිවනට යන්නත් පුළුවන්. ඒ ධර්ම කොටස දුක්ඛසන්ත කිරියාය නිවන කියලා කියන්නේ දුක කෙලවර කිරීම සබ්බගන්තප් අමෝහණං ඒ අතරමැදි හම්බෙන සියලු ගැටි ගැටළු ස්ථාන සමට්ටම් කරගෙන නිවනටපත් කරන ධර්ම පෙළ ගැස්මක් ඒ නිසා හුදු ඥානයේ සඳහාම වෙන ඥාන ක්‍රීඩාවක් නෙවෙයි මේක ඒ ඥාන ක්‍රීඩාවෙන් තැනකටපත් කරනවා ඒ සරුවචනාංශේ කැමැති වෙච්ච සරුවචනාංශේ බලාපොරොත්තු වෙන තැනටපත් කරනවා නමුත් සාරිපුත්‍ර සාංශකේ තියෙන ඒ ධර්ම සේනාධිපති තත්වය නිසා මෙව පෙළගස්සලා තියෙන්නේ එකක් ඉගෙන ගත්තට පස්සේ ඊගාව එකට යනවා ඒක ඊගාට පස්සේ ඊගාව එකට යනවා ඒ ඔක්කොම පෙළ ගැහිච්ච ස්වරූපයකට. ඉතින් මේ පසුගිය ওই චාරිකාවේදීත් මෙහිදී කරපු මේ වැඩමුළුවලදීත් අපි මේ දසුත්‍ර සූත්‍රය ඉස්සරහින් තියාගත්තා. මේ වෙනකොට අපි ඒ මම හිතනවා වැඩමුළු තුනක් පහු කරලා තියෙනවා. එකේ කාරණා සහිත පොත අපි සීවෙනි වැඩමුළු වෙන්නේ ඉස්සලා ඉවර කරා. දෙකේ කාරණාවලි පොතේ පළවෙනි කොටස අපි 102 වැඩමුළුවට මාතෘකා කරගත්තා. අද අපි 103 වෙනි භාවනා වැඩමුළුව ඒ දෙකේ කාරණා තියෙන ඉතුරු ටික අද අපි ඉදිරියට තියාගෙන එතකොට හරියට 102 වෙනි වැඩමුළුවේ දීර්ඝ දිගට පැවැත්මක් වශයෙන් වගේ මේ ධර්ම දේශනා පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ එකක් හදාරගත්තාම ඒකේ යම් ප්‍රමාණයකට ਸਰුවචන දේශිත සියල්ල පිඬු කිරීමක් ප්‍රස්තාර කිරීමක් වගුගත කිරීමක් ඉදිරිපත් කිරීමක් තියෙනවා. අපි අර 100 දෙවෙනි වැඩමුළු වලට මේ දෙකේ පන්තියේ දෙකේ පොතේ මුල් ටික කරපු නිසා අදට එනකොට අපට ඉදිරිපත් වෙලා තියෙන්නේ දෙකේ කාරණාවල පස්වෙනි කාරණාව ඉදලා ඉදිරියට ගෙනියන්නයි. ඉතින් ඒ නිසා බැලුවොත් සාරිපුත්‍ර ස්වාමීන්සේ දසුත්තර සූත්‍රයලා දෙකේ කාරණා විස්තර කරගෙන යන පොතේ අපි ගිය පාර නතර කරපු තැනින් අද පටන් ගන්න තැනට ගත්තොත් ඒකේ තියෙන්නේ කතමේ ද්වේ ධම්මා පාන භාගියා සාරිපුත්‍ර ස්වාමීන්සේ අහනවා මේ වගේ මනක් භාවනාවක් කරගෙන ජීවත් වෙන පිරිසකට නැත්නම් Brahmacharya රකින්න පිරිසකට එහෙම නැත්නම් අනගාരിക ජීවිතයක් ගත කරන පිරිසකට මහානකමක් මහාන ධර්මයක් පුරණ පිරිසකට පරිහානිය සිද්ධ වෙන කාරණා දෙක මොනවද කියලා. ඉතින් පරිහානිය සිද්ධ වෙන කාරණා විස්තර කරන්නේ මේ දෙකේ පොතේ පස්වෙනි අංකයේ වශයෙන්. ඉතින් මම ඒ නිසා මෙතන ඉන්න ගොඩක් අලුතෙන් භාවනාවට සම්බන්ධ වෙච්ච ඇත්තෝ. ඒ ඇත්තන්ගෙත් දැන ගැනීමට පහසුව පිණිස ගියේ පාර නැත්නම් ගිය වැඩමුළුවේදී අපි ඉදිරිපත් කරපු මුල් කරුණු හතර මතක් කරලා ඒකෙන් ලැබිච්ච પરම්පරාවෙන් එල් ගැම්මෙන් Javaයෙන් පස්වෙනි කාරණාවට බැස ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අද ආරම්භක ධර්ම දේශනා නිසා දේශනාවලියේ මම කැමැති සාරිපුත්‍ර ස්වාමීන් මේ ද්වේ ධම්මා කාරණා දෙකේ අනුව බලනකොට ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නේ තමයි ඒ දසුත්තර සූත්‍රයේ පළවෙනිම අහන ප්‍රශ්නේ තමයි කතමේ ද්වේ ධම්මා බහුකාරා මේ වගේ බණක් භාවනාවක් යෙදී පූර්ණ ජීවිත පූර්ණ කාලින වශයෙන් කැපකර භාවනා කරන පිරිසකට කෙනෙකුට සාමූහික වශයෙන් හෝ පෞද්ගලිකව බොහෝ උපකාර කරන දේ මොකද්ද නැත්නම් මුලින්ම දත යුත්තේ මොකද්ද මේ අපි යන්න හදන ගමනේ වැඩියෙන්ම උපකාර තියෙන ධර්මයේ බහුකාරා කියලා pāli භාෂාවෙන් සඳහන් කරලා තියෙනවා. ඒක පරිවර්තනේ තියෙන්නේ බහූපකාර කියලා. ඉතින් බහූපකාර කියන වචනේ සිංහලේ පාවිච්චි වෙන වචනයක්. ඒ නිසා සිංහලේ ප්‍රශ්නේ අහන්නේ බහූපකාර ධර්ම දෙක මොනවද කියලා සාරිපුත්‍ර සාංශය අහනවා. ඒකට සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්නේ අහන්නේ ඒකට උත්තරේ දෙන අදහසෙන් ප්‍රශ්නෙන් කරන්නේ සාකච්ඡා කරන්න හදන මාතෘකාව මේකයි කියලා යොමුමක් ලබා දෙන්නයි මාතෘකාව තැබීමකුයි. උන්වහන්සේකට දෙන උත්තරය තමයි සතිච්ච සම්පජාඤ්ඤච. යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේ හැබෑ වෙනසක් අවශ්‍ය වෙනවා එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම දිහාවට හොඳ නැඹුරුවක් ලබා ගන්න ඕනේ නම් නැත්නම් හොඳ භ්‍රමචර්ය ජීවිතයක් ගත කරන්න ඕනේ නම් හොඳ භාවනා ජීවිතයක් ගත කරන්න ඕනේ නම් හොඳ මහානකමක් සම්පූර්ණ කරන්න ඕනේ නම් ඒ කෙනාට වඩාත්ම උපකාර වන ධර්ම දෙක තමයි සතියත් සම්පජාඤ්ඤය. මේ සති සම්පජාඤ්ඤ කියන කාරණා දෙක විස්තර සහිතව අපි ගිය වැඩමුළුවේ පළවෙනි දවසේ විස්තර කළා. ඒ නිසා යම් කිසි කෙනෙකුට සවිස්තර දේශනාවකට අවශ්‍ය නම් මම ඉල්ලා හිටිනවා අපේ සුජිත්ගෙන් ගිය පාර වැඩමුළුවේ කොටසත් මේ අතෝ ගෙදර යනකොට ආහඬ ඒ CD තැටියටම දාලා දෙන්නේ කියලා. නමුත් ඒකේ සාරාංශ වශයෙන් ගත්තොත් කියන්න තියෙන්නේ අපේ ජීවිතය මේ වගේ සාරිපුත් ආදී මහා ස්වාමීන් වහන්සේලා හම්බ වෙන්නේ නැති දැන් සරුවඥ යන් වහන්සේ නමක් පහළ වෙච්ච නැති අබුද්ධෝත්පාද කාලෙක පැවතුනා නම් එහෙම නැත්නම් සාමාන්‍ය සිංහලෙන් කියනවා නම් මේ සතිය කියලා වචනේ ඉගෙන ගන්න කලින් අපි ජීවත් වෙලා තියෙනවනේ මේ ලෝකේ කාලයක් මේ සතිය කියන වචනේ අහන්න ඉස්සෙල්ලා සතිය කියන වචනේ තේරුම් ගන්න ඉස්සෙල්ලා සතිය කියන වචනේ නිර්වචනය කරන්න ඉස්සෙල්ලා සතිය කියන වචනයට අනුව ජීවත් වෙන්න ඉස්සෙල්ලා ආන්නේ ජීවිතය අපිට කියන්න පුළුවන් ඒකාන්තෙම අසත්‍යමත් ජීවිතයක් මොකද මේ මුළු සංසාරේ පැවැත්ම පවතින්න බෑ සතිය කියන බලවත් ධර්මය ඒ ඉර පෑවුවට පස්සේ ඒ සංසාරේ පවතින්න නම් ಜಾතිය බෝ කරන්න නම් දුක වවන්න නම් අනිවාර්යම අසත්‍යමත් වෙන්න. ඒක නිසා මුළු සංසාරෙම හැදිලා තියෙන්නේ නැත්නම් මේ සම්මුති ලෝකෙම හැදිලා තියෙන්නේ අපිව උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා හැන්ද බුදිය ගන්න යනකම්ම අසත්‍යමත් කිරීම සඳහායි මේ මුළු ලෝකෙම තියෙන්නේ. ඒක නිසා ඒකේ උපදිච්ච නිකම්ම නිකන් නරපණුවෙකුට ඒ අසති ධර්මයේ මිස සතියක් කෙනකක් අහන්න වෙලාවක් වෙන්නේ නැහැ. සතියක් බහූපකාර ධර්මයක් කියලා තේරෙන්නේ සතියක් අපිට වඩන්න පුළුවන් වෙයි කියලා ධෛර්යයක් එන්නේ නැහැ. ආන්න මේ වෙනස ඇතිකරන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ කියලා ඒ සතිය පිළිබඳව සිහියේ බලමයි මේ කියන පොත ලියපු ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඒ පොතේ පළවෙනි පිටු දෙක ඇතුළත ලියලා තියෙනවා මේ තරම්ම අසතිමත් ලෝකෙක බොහෝ උපකාර ධර්මයේ සතිය බවත් ඒක කිසි කෙනෙකුට මොනම හේතුවකින්වත් කවුරුත් කිව්වේ නැත්නම් Tamanට නොහිතෙන බවත් කිව්වත් ඒක මට කරන්න පුළුවන් වෙයි කියලා ධෛර්යයක් එන ධර්මයක් නෙවෙයි. ඒ තරම්ම ඒක යට යන අවචාවට ලක් වෙන යුගයක් තමයි අබුද්ධෝත්පාද කාලය කියන්නේ. බුද්ධෝත්පාද කාලයක වුණත් ඒ සතිය කියන එක කවුරුත් කියලා දුන්නේ නැත්නම් අපිට නිකන් යනකොට පයේ ගල කැප්පෙන්නා වගේ මතක් වෙන ධර්මයක් නෙවෙයි. දෙක කවුරුත් කියලා දුන්නත් අපිට කවදාකවත් හිතෙන්නේ මේක මං වගේ නරපණුවෙකුට මේ වගේ අඹදරුවන් රකිමින් යුතුයකම් ඉෂ්ට කරමින් ගත කරන කෙනෙකුට කරන්න පුළුවන් කියලා. ඉතින් සරුවච්චන් ආංශය කෙනෙක් පහළ වෙලා ලෝකේ ඒ උත්තරමන් ආංශය මේක කියලා දෙන විතරක් නෙවෙයි ඒක කළ හැක්කක් බවට පත් වෙන්න ශාසනයක් පිහිටවනවා. පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය ගෙන යන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණක් පිරිසක් ඇති කරනවා. ඊට පස්සේ ඒව ගෙන යන්න ආයතන වශයෙන් මේ භාවනා මධ්‍යස්ථාන මේ ඇති කරන විප්ලවය මුළු මානව ප්‍රජාවටම එක සැරේයි සිද්ධ වෙනවා. ඒක නැති වෙලා ආයසරයක් මතු කරන්න ආය බුදු කෙනෙක් එන්නවා. ඒ තරම් ගැඹුරක් මේකේ තියෙනවා. ඒ තරම් මොකද මුළු සංසාරෙම සුද්ධ අසුතියක්. අසතියක් අසතියට කියත අසුචියක් කියන්නේ. අසතිය කියන්නේ අසුචියක්. ඒ නිසා සතියෙන් තොර ජීවිතයේ අමු අසුචියක්. ඉතින් ඒක නිසා අපට කවදා හෝ ඒ අසුචි අසුචි බව තේරුම් අරගෙන සුචි ධර්මයකට පිරිසුදු පැත්තකට යන්න උපකාර වෙන බහූපකාර වෙන ධර්මයක් කියනවා සතිය කියන්නේ. ඉතින් ඒ සතිය වැඩෙනවත් එක්කම නැත්නම් හඳුනා දුන්නත් එක්කම ඒක පළපදියම් කරගත්තත් එක්කම ඒ ගැම්ම ගත්තත් එක්කම ඒක පිටිපස්සේ අපිට ලැබෙන ආනිසංස රාශිය සම්පජඤ්ඤය හරහා සිදු කරගෙන යනවා. නිසා සති සම්පජඤ්ඤය කියලා මේ දෙක එකට ගැට ගැට ගහලා ඇඳුත්තක් වශයෙන් දුන්නට සතිය තමයි අපේ වගකීම වෙන්නේ. එතකොට අපිට ලැබෙන ආනිසංශය තමයි සම්පජඤ්ඤය. මේ සති සම්පජඤ්ඤ ධර්ම දෙක මේ පුද්ගලයා අර සංසාරේ රැල්ලේ ගඟ දිග ඉහළට පීනඳ උපකාර වෙන ධර්ම දෙක. බහූපකාර වෙන ධර්ම දෙක. ඉතින් ඒ නිසා බෞද්ධෙක් වශයෙන් එහෙම නැත්නම් බුද්ධ ආගම හදාරන කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් එන චින්තාමේ වශයෙන් ඒක පාවිච්චි කරන කෙනෙක් වශයෙන් සහ විශේෂයෙන්ම භාවනා කරන කෙනෙක් වශයෙන් තේරුම් ගන්න ඕනේ මේක තමයි අපේ ජීවිතේ හැබෑ වෙනසක් ඇති කරන ධර්මය කියලා. නමුත් ඉතින් ඒක උපහාසයට ලක් කරලා උපණ්ඩණයට ලක් කරලා කියන්න පුළුවන් එකම බෞද්ධයෙක්වත් ඒක දන්නේ නැහැ. අපි බුද්ධ ධර්ම ගැන හරියට හයියෙන් කතා කරනවා ලංකාව තමයි ධර්මද්වීපය කියලා. අපිට මේ බුද්ධ ආගම රැක්කේ කියලා අපි ජාතියෙන් බුද්ධ ආගම කියලා මට බුද්ධ ආගමට ලකුණු මෙච්චරක් හම්බ වෙලා තියෙනවා කියන විශ්වවිද්‍යාලේ නැත්තම් උසස් පෙළ පන්තියේ නැත්තම් සාමාන්‍ය පෙළ විභාගේ නැත්තම් දහම් පාසලේ එක්කෙනෙක්වත් ප්‍රශ්නයක් ඇහුවොත් එීම සාසනීය බහූපකාර ධර්මය මොකද්ද කියලා සාරිපුත්තු සාංශේ දීපු උත්තරේ දුන්න කෙනෙක් හිටියොත් බුදුමයි. බුදුමයි. අදවත් විශ්වාස කරන්න බෑ. අදවත් කිසිම බෞද්ධ ආයතනයක নিকමටක්වත් මේක කියවෙනවා මං අහලා නැහැ. මම උගාක් බණ අහුවා. දැන් I think බණ කියන වැඩි වෙලා තියෙනවා අහනටත් වැඩිය. ඒ වුණාට මේ සතියයි ප්‍රධාන දේ මේකයි බහූපකාර ධර්මයේ කියලා කියන කොටත් කට්ටියට මේ පැංගිරි වීසි වෙනවා. එහෙම නැත්නම් කෝල ගති පහළ වෙනවා. එහෙම නැත්නම් අසාත්මික ලක්ෂණ පහළ වෙනවා මේ බුද්ධ ආගම නැති කරන්න හදනවා කියන්නේ. ඒ මොකද මේ බුද්ධ ආගම තියෙන්නේ සතිය නැති කරන්න කියලා මට කියන්න හිතන වෙලා. කරන හැම කටයුත්තකදීම අසත්‍යමත් වෙන තමයි බුද්ධ ආගම හැදිලා තියෙන්නේ. ඉතින් අපට සිද්ධ වෙනවා මේ බුද්ධ ආගමෙන් බුද්ධ ධර්මයේ වෙන් කරලා මේ සාරිපුත් ආදී ස්වාමීන් වහන්සේලා එදා මේක දැකලා අපිට කටපාඩම් කරන්න කියලා කියන මේ ධර්ම දිහා බලන්ඩ අපිට බලන්න වෙනම තැනකට යන්න ඕනේ වෙනම ඇඳුම් අඳින්න ඕනේ සිල් ගන්න ඕනේ ගෙවල් දොරවල් අතාරින්න ඕනේ මොන්න තරම් විප්ලවයක් කරන්න ඕනේද මේ සතිය කියන වචනේ අඳුරලා දෙන්න. ඒ තරම්ම පරිසරය වෙනස් කෙරුවේ නැතුව අපි ගෙදර දොර ඉඳගෙන ඕක ඇහුවනම් මේ කණෙන් ඇහෙන්නේ නැතුව අනෙක් කණෙන් පිට වෙලා යනවා. අනිතික ඇහෙන්නේත් නැහැ. ඕනම කෙනෙක් බලන්න කොහෙද මෙව්වක් කතා කරන්න කියලා. ඉතින් ඒක නිසා කාට හරි හිතුලා මේ සාරිපුත්‍ර සාංශ කියන්නේ ඔළුව නරක් වෙච්ච මිනිසෙක් නෙවෙයි. ඡන්දේ ඉල්ලන්න දෙන ඡන්ද පොරොන්දුකුත් නෙවෙයි. මේ මුන්වහන්සේ බුදුහාමුදුරුත් එක්ක අවුරුදු 45ක් ඇසුරුකම් කරලා ඒ ඇසුරු තුලින් ලබාගත් දේ අපි වාගේ අන්ධබාල ජනතාවකට දෙන්න කරන උත්සාහයක් ඒ නිසා අපි මේක සලකන්න ඕනේ. මේ ගැන හොයන්න ඕනේ. කියලා යම් කිසි කෙනෙක් මේ සති සම්පජඤ්ඤ දෙක ප්‍රධානම බහුකාර්ය ධර්මී කියලා දැනගත්තොත් ඒ මිනිස්සයා ඉත්‍ත්‍යාවක් වේවා පුරුෂයෙක් තමන්ගේ දරුවන්ට මොනව උගන්වයිද තමන් උදව් කළ යුතු සහකාරයෙකුට යාළුවෙකුට නෑයෙකුට මිත්‍රයෙකුට මොනව කියලා දෙයිද බහූපකාර කියලා. නමුත් අද දෙන්නේ මොනවද? රටේ මහේ කාලක් ඉඳලා පොඩි එකා දක්වා උගත ගත්තත් නොඋගත උත්‍යත් පොහසත් උනත් දුප්පත් උනත් අපි අපේ ප්‍රිය ඇත්තන්ට දෙන දෙයින් හිතන්න පුළුවන් අපි බහුකාර්ය ධර්ම තේරුම් ගන්න තියෙන හැටි. කොයි හරි ලයිස්ට් එක තියෙනවද බලන්න අපි මේ පොඩි එක්කට සතිය උගන්වන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඉස්කෝලේකට ගිහිල්ලා විශේෂේෂ්ත්‍රයට සතිය දාන්න ඕනේ කියලා. අඩු ගන්න දහම් පාසලකවත්. මේ පොතක මේ අකුරු දෙක ලියලා තියෙන්න ඕනේ කියලා සති කියන අකුර කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. ඉතින් ඒක නිසා හිතා ගන්න මේ අපි මේ තේරවාද කියන රටවල් කොහොම සොච්චමයි ලෝකේ තියෙන්නේ. ලංකාවේ තියෙනවා, බුරුමේ තියෙනවා, තායිලන්තේ තියෙනවා, ලාඕසේ තියෙනවා, වියට්නාමෙත් එච්චර ඇත්තේ නෑ. ඒක රටවල් පහක විතර තියෙන. නමුත් ඒ රටකට ගිහිල්ලා අද බැලුවත් මේ තාමත්ම වැදගත් ධර්මයේ සතිය කියලා කියවෙන තැනක්වත් ලියවෙන තැනක්වත් නෑ. ඉතින් මේක මම මේ පෙන්නන්නේ ලෝක ජනතාවෙන් 100ට කීයද බුද්ධ ආගම බුද්ධ ආගමෙන් 100ට කීයද තේරවාදේ තේරවාද බෞද්ධයන් අතර 100ට කීයද භාවනා කරන්නේ භාවනා කරන්නන් අතර 100ට කීයද සතිය මුල් තැන තියාගන්න කියලා බැලුවොත් අපිට යම් කිසි ප්‍රමාණයක සංසන්දනයක් කරන්න පුළුවන්ද ලෝක ජනතාවගේ මෙන්න මෙච්චර ප්‍රදේශයක් තමයි මේ සතිය දන්න කියලා අන්නේ වගේ තමයි අපිට දවසකට පහළ වෙන හිතවිලි වලින් සතියට පක්ෂව පහළ වෙන හිතවිලි ප්‍රමාණය සහ සතියට විපක්ෂව පහළ වෙන හිතවිලි ප්‍රමාණය ලෝක චිත්‍රයේම ඇතුල් පැත්ත දවසක් ඇතුළත අපි සතිමත් වෙන්න උත්සාහ කළත් සතිමත් වීමට පක්ෂව බහුකාර්ය ධර්මයට අනුග්‍රහ කරන හිතවිලි ගන්න කීයද එහෙම නැත්නම් ඒකට ඒක වැඩක් නෑ ඕක කිව්වට ඕක පන්සල් වල විතරයි තියෙන්නේ අපි බලන්න ඕනේ අරකයි මේකයි කියලා අතීතය ගැන හිතන හිතවිලි ලක්ෂ කියලා කෝටි වාරයක් පහළ අනාගතය ගැන සැලසුම් කරන හිතවිලි ලක්ෂ කියලා කෝටි වාරයක් පහළ අරයා මෙයා ගැන කල්පනා කරන හිතවිලි ලක්ෂ කියලා කෝටි වාරයක් පහළ මේ ඉන්න තැන තියේදී අතන මෙතන ගැන හිතවෙන හිතවිලි ලක්ෂ කියලා කෝටි වාරයක් පහළ ඒ නිසා සතිය කියන එක නිර්වචනය කරන්න පුළුවන්. ඒ අතීතයට හිත යන්න දෙන්නෙත් නැතුව ඒ පාපතර හිතවිලි අනුව අනාගතයට යන්න දෙන්නෙත් නැතුව ආර්යයා මෙයා ගැන හිතන්නෙත් නැතුව අත්තන මෙතන ගැන හිතන්නෙත් නැතුව මම දැන් මෙතන කියලා එහෙම නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දැන් මේ ස්වාමීන් වහන්සේ කතා කරනවා අපිට කද්ද ඇහෙනවා මේ ඇහිීම තමයි වර්තමාන මොහොතේ සිද්ධ වෙන්නේ කියන එක දන්නවනම් අපිට කිතහේ එක ආරක්ෂාකාර ඔන්න සතිය සතිය තියෙනවනම් මම දැන් මෙතන කරන කියන දේ දාන්න. නමුත් අපි මේ වගේ නිර්වචන ඇදලා මේ වගේ වාඩි කරලා මේක හඳුන්ලා දුන්නේ නැත්නම් අපේ හිත මොකද කරන්නේ? වාඩි වෙලා දීලා හිටියත් මේකට තියන්න අමාරුයි. නොහිටියානම් මොකද වෙන්නේ කියලා හිතාගැනීමේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පළවෙනියම පෙන්ලා දෙන මේ සති සම්පජඤ්ඤය කොච්චරක් වටිනවද? මොකද ඒකේ තරම්ම විප්ලවීයයි. ඒක රැඩිකල් වාදී. අපි හිතලවත් නැති එක. ඒක කවා ගන්න හිතට වද්දා ගන්න යනුව ජීවත් වෙන්න නැත්නම් සත්‍යමත් ජීවිතයක් ගතකරන කෙනෙකුට තියෙන හැකියාව කෙනෙකුට තියෙන අයිතිවාසිකම ගත්තොත් සියලු මානවයන්ට සමානයි. ඒ කෙනෙකුට සත්‍යමත් වෙන්න ඕනේ නම් තියෙන අයිතිවාසිකම ස්ත්‍රී පුරුෂ භාවය වෙනසක් හිටලා නැහැ. නෝගත්තුගත් වෙනසක් හිටලා නැහැ. පොහසත් දුප්පත් වෙනසක් හිටලා නැහැ. පැවිදි උපැවිදි වෙනසක් වෙලා නැහැ. නමුත් ඒසාහා සමාන මේ බහුකාරමේ සති ධර්මය නොගැනීමට භාවිතා නොකිරීමට අපි දෙන නිදහසට කාරණා බැලුවොත් බිමට දාපු බත් බල්ලෝ කන්නේ ඒ තරම් බලුවමනකට වැඩිය හපන් මේ සතිපට්ඨාන භාවනා කරන්න බැරියයි කියලා අහුවාම දෙන නිදහසට කාරණා ඒකෙන් පේනවා තකතිරුකම ඒකෙන් පේනවා කොයි තරම් කෑදරද කියලා සතියෙන් පිට ධර්මවලට. ඒක නිසා මම කියන්නේ මම මගේ වචන ටිකක් හැර වැඩි කියලා මට බනිනවා. එහෙම නැත්නම් මේවා බන නෙවෙයි කියලා කියනවා. මම කියනවා මුළු සංසාරෙම අපි කරලා තියෙන්නේ මේ මම දැන් මෙතන කියන මොහොතට වෛර කරපු එක. මුළු සංසාරෙම කරලා තියෙන එච්චරයි මේ මම දැන් මෙතන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන බන අහනවා නැත්නම් බණ කියනවා කියන කාරණාවට අපි කොච්චර වෛර කරලා තියෙනවද කියනවනම් අපි සිල් අරගෙන සුදුරිදී ඇඳගෙන නෑ දෑවි මිත්‍රයෝ ඔක්කොම අතහැරලාවිලා මේක මහලා අනේ මගේ හිත සතිය පිහිටාවා කිව්වට දුවන ASCII අලු පොල් ගෙඩියක් තියන්න හදන වගේ සතිය පිහිටවන්න ඉස්සලා පරි. සතිය හිත තියන්න ඉස්සලා පයි. මොකද ඒ තරම් මේකට ද්වේෂයක් තියෙනවා. කාටවත් ඒක තේරෙන්නේ නැහැ. හුඟ දෙනෙක් හිතන්නේ මේ මට සතිය පිටවන්න බැරි මේ දැන් මං කැස්සේ හිඳයි කිය. එතන මේ වැස්ස නිසායි කිය. එතන මේ කකුල් දෙක දිරෙන් නිසායි කිය. දහසකොත් එකන්නේ දහසට කරන දුන්නට පුංචි සත්‍යක් මේකේ තියෙනවා. මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට වෛර කරනවා කියන්නේ නැත්තම් කියන්ට නුරුස්නාසුළු ගතියක් තියෙනවා. ඒකට ටිකක් නොහොඳනෝක් අඩු ගතියක් තියෙනවා. ඒ නිසා ඒකට හිත යන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් අපිට අයිතිවාසිකමක් තියෙනවා මානවයෙක් වශයෙන් මේකට යන්න පුළුවන් කියන අපේ හැකියානේ ප්‍රශ්නේ. ගිය හැම වෙලාවෙම අපේ තියෙන කෙලෙස් ඇබ්බැහිය නිසා ආසව නිසා ඒකේ ඉන්නකොට නිකන් නුහුරුණු පුරුදු ගතියක් තියෙනවා. මේක තේරෙන්න මේ සත්‍ය කියන ධර්මයේ නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. මේකට නුහුරුණු පුරුදු ගතියක් තියෙන එක කඩාගෙන නැ සතියමයි බහුකාර කියලා ධර්මයේ තේරෙන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතිය සති සම්බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තමයි කෙනෙකුට තේරෙන්නේ මෙතෙක් කල් අපි මේ සතියට නොගියේ මගේම දෝෂයක් නිසාත් නෙවෙයි ඇබ්බැහියක් තියෙනවා සතියට වෛර කරන ඒක තේරුම් අරගෙන මේ සතිය නැතිකම නිසා හෝ ඕනේ නැතිකම නිසා නෙවෙයි අපි ඔක්කොටම තියෙනවා ඒක පිළිබඳව ඒ ආධාත්මික ගතියක් ඇලර්ජික් ගතියක් නැත්නම් වක්කාර ගතියක් ඒ නිසා මේ සති සම්පජාඤ්ඤයේ බහුකාර්ය ධර්මයේ කියලා තේරුම් ගන්න බැරි ගැඹුරු නිසා නෙවෙයි ඕනේ නැති නිසා එහෙම තේරුමක් ඕනේ ඕනේ නෑ අපට ඒ නිසා අපි নানা ප්‍රකාර නිදාස කාරණා කිය කිය මේකෙන් කට්ටිපයින්නවා ඒ නිසා මේ මේ ධර්මය මේ සතිය අඳුන්වා දීම නිකන් දල උපමානයකට ගන්න පුළුවන් තොග වශයෙන් කරන්න බෑ පන්තියකට උගන්වන්න බෑ සෙනගකට උගන්න බෑ එක්කෙනෙකුට උගන්නන්න පුළුවන් එහෙම නැත්නම් මට අදිෂ්ඨාන කරන්න පුළුවන් මම සත්‍යමත් වෙනවා මිසක්කා මට කවදාකවත් හීනකින්වත් හිතන්න බෑ අපේ පන්ති ඉන්න ඔක්කොටම මම සතිය උගන්වනවා අපේ පවුලේ ඔක්කොටම මම සතිය උගන්වනවා අපේ බාහන මැදස්තන ඔක්කොටම මම සතිය උගන්වනවා අපේ ඉස්කෝලේ ඔක්කොටම මම සතිය උගන්වනවා අපේ කාර්යාලේ ඔක්කොටම සතිය උගන්වනවා බුදුහාමුදුරුවත් එහෙම හිතන්නේ නැහැ මුද බුදුරජාණන් හොඳටම දන්නවා මේ සතිය කියන ධර්මයේ තොග වෙනදම් කරන්න බෑ සිල්ලර වෙලදාමටත් සමහරට පාඩුයි. පොළට දැම්මට විකිනෙන්නේ මේක පොළට දැම්මට විකිනෙන බඩුවක් නෙමෙයි. හැබැයි බුදු දනසේ අප්‍රතිහත වීරියක් ගත්ත අවුරුදු 45ක් එක්කෙකුට හරි විකුණ ගන්න. අන්න ඒක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් ඒකේ තියෙන වැදගත්කම දැකලා උන්වහන්සේ කියනවා උඹට තේරෙනවා නම් ලුණු මිරිස් කන මොලයක් තියෙනවා නම් උකුණු පස්සපැත්තක් තරම් මොලයක් තියෙනවා නම් මේ බුදුහාමුදුරෝ කියාපු මේ සති ධර්මය වැද්දගත්ම දේ විදිහට ඉස්සරහින් තියාගන්න. ඉතින් බොහොම අවංක බොහොම යටහත් පහත් ඉල්ලීමක් කරනවා. කිසිම වද විභාග විභාගේ වදයක් දෙන්නවක් දඬුවම් කරන්නවත් නෙවෙයි. ඒ නිසා අපි මේ නිස්සරණවනේ මේ 100 ගාණක් අපි දැන් රිට්‍රීට් කරලා තිනවා. ඒ ඔක්කොගෙම අපි ප්‍රධාන දේ වශයෙන් ඉස්සරන් තියබ්බේ සතිපට්ඨාන. ඒ සතිපට්ඨානේ තියෙනකොට පළවෙනි වාක්‍යෙම අපි කිව්වොත් උපදේශ පන්ති ඉස්සල්ලාම තියෙන්නේ මෙතනදී අපි මේ පෙළ ගැහිලා සාමික වශයෙන් ඉන්නේ මොන්නම දෙයක්වත් වඩන්න නෙමෙයි සතිය වඩන්න විතරයි. එචා ඒකට අදාළ යම් ප්‍රශ්නයක් තියෙනවනම් ඒකට අදාළ යම් දුර්ලභමක් තියෙනවනම් ඒ අවශ්‍ය තම අනුග්‍රහයක් තියෙනවා අපි සියල්ලම සැදී පැහැදිලි දෙක සල්ලා දෙනවා මිස ඉන් එපිටට ගිය අපේ ආගමික ජීවිතේ බෞද්ධ ජීවිතේ සදාචාර ජීවිතේ අනේකෝ සියලු දේවල් අපි පොඩ්ඩකට පැත්තක තියෙනවා මේ සතිය කියන එක පොඩ්ඩක් අවධාරණය කරලා ඉස්සරහින් තියාගන්න. ඒ සතිය වඩනකොට යාට සම්පජඤ්ඤේම නැත්තම් සතිය අනුව සතිය කියන්නේ සීහිය නම් නුවණ වැඩෙනවා. ඒ නිසා ඒක පිළිබඳව කාට හරි විස්තර දැනගන්න ඕන නම් මොකක්දයි මේ සතිය කියන එකෙන් අදහස් කරන්නේ කොහොමදයි මම මේකට යෙදෙන්නේ කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි මූලික උපදෙස් පන්තියට හුඟම් දෙන්න මේ එහෙම නැත්තම් අපි 102 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාවට අහුම්කම් දෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් මේ සතියට මුල් තැන දීම සඳහා Taman ළඟ තියෙන දැනුම අඩුම කඩුම ප්‍රදේශයේ කොච්චරක් වේදවන්න පුළුවන්ද කියලා. ඒ විදිහට සතිය සති සම්පජඤ්ඤය කියන එක යම් කිසි කෙනෙකුට ඊටාම බහුකාර් ධර්මය මුගක්ම උදව්පකාර කරන ධර්මය බහූපකාර ධර්මය කියලා දන්නවනම් ඒ සතිය සම්පජඤ්ඤය හඳුනා දුනට පස්සේ සතියෙන් තොරව ගත කරපු ජීවිතයක ඉන්න කෙනෙකුට සුත්තමේ ඥානය හරහා සතිය සම්පජඤ්ඤය හඳුලනවාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් ඔබ මොකද්ද කරන්නේ? ඒ ඒ સંદર્ભය, ඒ ඒ දර්ශනය, ඒ තේමාව ජීවිතයට හඳුලා දුන්නාට පස්සේ මොකද්ද Tamanගේ ජීවිතයට හම්බ වෙන අලුත මොනවාද Taman වැඩි යුත්තේ? කතමේ තබ්බා, කතමේ ධම්මා භාවේ තබ්බා සමතෝච විපස්සනාච ඒක නා ඉතින්ට එනකන් අපි හිතුවොත් ගිහියෙක් නම් දාන සීල දෙක කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මේ සතිය ගැන අහපු ගමන් ඒ චිත්තක්ෂණයේ ඉඳලා එයාට ක්‍රමසහවිදි දොර කවුළු විවෘත වීම ලක්ෂිකුත් එකක් සිද්ධ වෙනවා. මීට පස්සේ කරන වැඩක් සතියෙන් කරන්න. එතකොට ඊට පස්සේ ආ දෙන දානියත් සමත විපස්සනා දෙකට වැටෙනවා. එයා රකින්න සීලයත් සමත විපස්සනා දෙකට වැටෙනවා. එයා යනකොට එනකොට කනකොට බොනකොට මොනවා කරත් අර සමත විපස්සනා දෙකට වැටෙනවා. මොකද ඊට පස්සේ ජීවිතේ දිහා බලන්නේ සතිය හරහා. ඉතින් එතකොට ඒ කෙනා දැන් මේ පැවිදි වෙලාද, නිස්සරණවණේ පැවිදි වෙලාද, රාමඤ්ඤනිකාය පැවිදි වෙලාද, තියන්නිකාය පැවිදි වෙලාද, එහෙම නැත්නම් මොනවද කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ. සතිය දන්නේ නැත්නම් සති සම්පජඤ්ඤය දන්නේ නැත්නම් එයා ගාව සමතක් විපස්සනාවක් වැඩි කියලා හිතන්න අමාරුයි. සතිය සම්පජඤ්ඤේ දන්නවනම් කුසියම්ම කෙනෙක් උනත් ඊට පස්සේ උපාසකම්ම කියන්න පුළුවන්. බය නැතුව කියන්න පුළුවන්. මොකද සමත විපස්සනා දෙක වැඩෙනවා. වඩන්න යාට ඉස්සරහට අඩිය තියාගන්න පුළුවන්. මොකද මූලික සතිය පිළිබඳව එහෙම නැත්තම් අපි කිව්වොත් බහූපකාර ධර්මේ දන්න. ඒ නිසා සති සම්පජඤ්ඤේ දන්නේ නැතුව කරන භාවනාවත් සති සම්පජාඤ්ඤේ ඇතුව කරන භාවනාවක් කියන්න පුළුවන් බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සර තිබුණු භාවනාව සහ බුදුහාමුදුර ලෝකේ පහළනට ඇති වෙච්ච භාවනාව කියලා අවාසනාවකට වගේ අද තියෙන ගොඩාක් භාවනා බුදුහාමුදුර ලෝකේ පහළ වෙන්න ඉස්සර තිබුණු ටිකමයි කරන්නේ. හරිම අමාරුයි ඒක පෙන්ලා දෙන්න ඒක හොඳ වැඩ. භාවනා කියන්නේ හොඳ වැඩ. නමුත් ਸਰුවඥ එළියේ ඒකේ නැහැ. ਸਰුවඥානක තිබුණා තීක්ෂණ ගතිය නැහැ. සරුවචන්සේ ලෝකෙට එකතු කරුවෝ මේ අලුත නැහැ. ඉතින් ඒක නිසා යුවා අර පරණ පුරුදු තාටම ජරාදිරාවට යනවා. මේ සත්පුරුෂ ධර්ම එකතු කරා නම් මේකට ආය ජරාදිරාවට යෑමක් නැහැ. සතං ධම්මං වන ජරං උපේති කියලා තියෙනවා. මේ සති සම්පජාඤ්ඤය කොතෙන්ද අපි එකතු කරන්නේ? කොතෙන්ද හඳුල්ලා දැනේ ඊට පස්සේ ධර්මයේ තියෙන ජරාදිරාවට යන ගතිය නැති වෙනවා. නිසා යම් කිසි කෙනෙකුට ජීවිතයට එකතු කරගන්න ඕනේ නම් ඒ නොදිරන අජර ගතිය ඒකට ප්‍රධානම දේ තමයි යාළඟ සමත විපස්සනා වැඩෙන්න සමත විපස්සනා වැඩෙන්න නම් ගොඩෙනෙක් ප්‍රශ්න අහනවා කොහොමද ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා දැන් විපස්සනාට හරවන්නේ එහෙම නැත්නම් මම මෙතන මේ මේ භාවනා කරන මට මේක සමතින් විපස්සනාට හරවන්න ඕන කියලා ගොඩෙනෙක් මේ සමත සහ විපස්සනා කියන දෙක හරියට දිරව ගන්නේ නැතුව ඒක ප්‍රශ්නයක් කරන තියෙනවා. ඇත්තටම සමත විපස්සනා කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි උත්තරයක්. සතිය වඩාන ඉන්නකොට මේ දෙක හරහා තමයි උත්තර ලැබෙන්නේ. ඒ නිසා සතිය තමත විපස්සනා දෙකටත් වැඩිය මූලික දේ සතිය සතිය වඩාන ඉන්න කෙනා કોઈ චිත්තක්ෂණෙත් වඩන්නේ සමත විපස්සනා කියලා කියන්නේ. සතිය නැත්තම් කොච්චර බඩ බඳගෙන දඹදිව ගිහිල්ලා භාවනා කරත් සති සම්පජඤ්ඤ දෙකෙන් තොරණම් තොරණම් කරන්නේ ඉතින් කියන්න තියෙනවා බුදුහාමුදුර ලෝකේ පහළ වෙන්නේ ඉස්සර ඉන්දියාවේ තියෙන වැඩ ටික තමයි ඒක තියෙන්නේ. ඒක නිසා සතිය පිළිපදා ගතට පස්සේ ආ කාලසටහන් හදන්නේ මිනිස්සු ඇසුරු කරන්නේ, වචනයක් කතා කරන්නේ, ක්‍රියාවක් කරන්නේ, ජීවන රටාව සකස් කරගන්නේ හැම වෙලාවෙම මේ සමත විපස්සනා දෙක වැඩෙන මට්ටමට මොකද යා දන්නව වඩන්න ඕනේ බහූපකාර ධර්මය මොකක්ද එතකොට මේ දෙකට ඒකට ක්‍රම දෙකක් තියෙනවා කියන එකයි මේකෙන් කියන්නේ සමත සහ විපස්සනා ඒ දෙක අනුව තමයි ජීවිතය ගත කරන්නේ ඒකට මේ හිටගෙන ඉන්නවද ඉඳගෙන ඉන්නවද පල්ලියක කෝවිලක ඉන්නවද දේවස්ථානයක ඉන්නවද පන්සලක ඉන්නවද බෝමුලක් ඉන්නවද ප්‍රශ්නයක් නැහැ සතිය වැඩෙන කොයි වෙලාවක වුණත් කොහේ හිටියත් මේ සමත විපස්සනා දෙක වැඩෙනවා ඒක අපි කියනවා වැඩි යුතු ධර්ම දෙක වශයෙන් නමුත් ඊට ඉස්සෙල්ලා සමත විපස්සනා දෙකට ඉස්සර වෙලා සති සම්පජඤ්ඤ හඳුනාගත්තොත් තමයි මේ දෙක වැඩෙන්නේ ඒක නිසා මේක දෙවෙනි එකට කියලා තියෙනවා ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සමත විපස්සනා දෙකේ සාර්ථකත්වයක් පොඩ්ඩි හෝ තොලකට ගෑමක්, රංකිරකට ගෑමක් සිද්ධ වෙනවා නම් එයාට තේරෙනවා මේ ලෝකේ පුද්ගලයෙක් හෝ සිද්ධියක් නැහැ තනි හේතුයෙන් පහළ වෙන. අඩුම ගානේ සිද්ධියක් වෙන්න හේතු රාශියක් තියෙනවා. එහෙම නැත්නම් ඒක මිනිස්සේ කියන්නේ ඒකකයක් නෙවෙයි සමූහයක් කියන එක තේරෙනවා. සමථ විපස්සනා භාවනා කරන කෙනාට තේරෙන දේ තමයි තේරුම් ගත යුතු දේ තමයි මේ මුළු ලෝකෙම ඒකකය කියන වචනය නිකන් කුණු හරපයක් විතරයි. මේක හැම එකක්ම එකතු වෙලා හැදිච්ච එකක්. එහෙම නැත්නම් ස්කන්ධ කියලා කියනවා නැත්නම් කන්ද කියලා කියනවා. ඒ නැත්නම් ගොඩවල් මේ ගොඩක් එකක් කියලා හිතන්නේ සිද්ධි රාශියක් එක සිද්ධියක් කියලා හිතන්නේ මේ සමත විපස්සනා නැති නිසා සතිය නැති නිසා නැත්නම් සතියෙන් සම්පඥාණයෙන් සමතේ විපස්සනායෙන් කොයි වෙලාවක හෝ හිත එක්කලස් වුණා නම් එයාට පේනවා මේ අඩුම ගාණි සිද්ධියක මේ නාම කොටස රූප කොටස කියලා දෙකක් තියෙනවා. පුද්ගලයෙක් ගත්තත් කය සාහිත කියලා දෙකක් මේ ලෝකේ කිසිම 100%ක් රූප ධර්මයක් තෙත් නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් නාම ධර්ම වලට අහු වෙන්නේ නැහැ. 100%ක් නාම ධර්ම කේවල තත්වයක් නැහැ. මේ දෙන්නගේ අතර සමவாயයක් තියෙන්නේ. ඉතින් රූපය කියන එක විවිධාකාරයෙන් අතුහිටි විහිදි පැතිරියනවා. නාමය කියන එකත් විවිධාකාරයෙන් අතුවිති විහිටි පැතිරී යනවා. ඒ දෙක අඩුම තරමේ ඕනෙම සංසිද්ධියක නාම රූප කියලා පැලිරක් තියෙනවා. ඒක ඝණයක් සේල් ඒ සේලෝ යතා ඒක ඝනෝ කියලා බුදුරජාණන් වහන්සේ සමාලාට කිය අනිත් පැත්ත පෙන්නනවා. ගිරි ශිඛරයක් කැලියට කැඩලා නැහැ. ඒක හරියට ඒක ඝණයව තියෙනවා. ඌලඟට පීඩලා ගිහලා වැස්සට දෙමිලා අවුවට වෙලා ඒ නිසා එක එක ගල් කුලක් ඝණයක් බාටපත් වෙනවා. ඉතින් අපි මේ කතා කරන කිසිම දෙයක් මිනිස්සෙක් හෝ සංසිද්ධියක් හෝ අප්‍රාණක දෙයක් නාම රූප දෙකට අහුවෙලා නැතුව නෑ. ඒක නිසා සමත විපස්සනා කරන කෙනා දන්නවා කිසිම දෙයක් මේ ලෝකේ ඒක හේතුකව පහළ වෙන්නෙත් නෑ. ඒක හේතු රාශියක් නිසා ඒකකයක් පහළ වෙන්නෙත් නෑ ලෝකේ. හේතු රාශියක් නිසා හේතු රාශියක් පහළිනවා අපේ මොළයට කවදාවත් ආරම්භක හේතු රාශිය වැටෙන්නෙත් නැහැ පළවෙච්ච හේතු රාශිය පළවෙන්නෙත් නැහැ වැටෙන්නෙත් නැහැ මොකද අපේ හිත රේඛීය ක්‍රමයට හිතන්නේ නිසා අපේ හිත සමත විපස්සනා දෙකට පෙළ ගැහුන් නැත්නම් අපි හිතන වතන ක්‍රමේ අලිම විකාරයක් ඒ මුළු සංසිද්ධියම මේ නිසා මේක පහළ වුණා කියලා රීකී ක්‍රමයට හිතන ක්‍රමයට තමයි අද තියෙන අධ්‍යාපනය හැදලා තියෙන්නේ. ඒක කවදාකවත් මොලේ සම්පූර්ණ වැඩ ගන්නෙත් නැහැ. ඥානයක් කවදාකවත් තේරුම් ගන්නත් බෑ ඒකට. ඒ නිසා එවැනි ඥානයකට වැඩියෙන් වැඩියෙන් හිත යොදනවා කියන්නේ සතිය නෑ. සම්පජඤ්ඤේ නෑ. සමත විදර්ශනා නෑ. අපි ඒකක හොයන්න පටන් කිසිම දෙයක් මේ ලෝකේ නෑ. එහෙම ඒක ඝන කේවල ඒකකයක් ඇත්තනේ අඩු ගාණික රාශියක් තියෙන නිසා මොකක්ද හරි බැලුවට පළවෙනි බලපු බැල්මට මුළු සිද්ධියම පේන්නේ නැහැ. ඒකේ සිද්ධිය දැනගන්නම් එකම දේ නැවත නැවත බලන්න ඕනේ. බලනකොට මෙතන ඒක හේතුක ඒක ඵලයක් නෑ. මේ ඔක්කොම එක එක වෙලාවට එක එක මුණක් දානවා. ඒ නිසා යමක් ගැන ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේකේ හැම පැතිකඩක්ම දකින්න ඕන. ආන්නේ විදිය බලන බැල්මකට අපි විපස්සනා කියලා කියනවා. අන්නේ විපස්සනා වෙන්න යා සමතිය විපස්සනා දෙකෙන් සතියෙන් සම්පජඤ්ඤයෙන් ආඩ්‍ය වෙන්න ඕනේ. එතකොට පේනවා මේ මුළු ලෝකෙම අඩු ගානේ මේ හොඳටම අඩු කරලා හොඳටම ප්‍රාග්ගවතියට ගත්තොත් හොඳටම මූණ ශක්තියට ගත්තොත් නාම රූප වලින් පහළ වෙච්ච දෙයක්. ඒ පහළ වෙච්ච මගේ කොටසට මම මාගේ මමය මාගේ මගේ ආත්මය කියනවා. අනිත් එකන යා මමේ මගේ ආත්මය කියන නමුත් ඔක්කොම අඩු කරලා බැලුවොත් එතනක් තියෙනේ නාම රූප මෙතනක් තියෙනේ නාම රූප ওই බුද්ධ ආගමක් මුස්ලිම් ආගමක් කතෝලික ආගමක් නාම රූප වලට ඇත්තේම නැහැ ඉතින් එහෙව් එකෙන් මේ මේ මිනිසයා මුස්ලිම්, මේ මිනිසයා කතෝලික, මේ මිනිසයා මම බුද්ධ ආගමේ කියලා මේ කඩු කිනිසි අල්ලගෙන තෝතෝ වරපල කියාන කරන රණ්ඩුව ඒ සති සම්පජඤ්ඤේ නැතිකමයි සමත විදර්ශනා නැතිකමයි එතනක් තියෙන්නේ නාම රූපමයි පටලවල වර්ධගෙන තියෙනවා මෙතනක් තියෙන්නේ නාම රූපමයි පටලවල වර්ධගෙන තියෙනවා මේ පටපොට බේර ගත්තනම් පිටපොට බේර ගත්තනම් ඉතින් අපිට මොකද්ද මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්න තියෙන්නේ? මේකේ අපි ඉපදෙන්න ඉස්සලා පහළ වෙච්ච නාම රූප ටිකක් තියෙන්නේ. අපි ඉපදලා මැරලා ගියත් ඕක තමයි ඉතුරු වෙන්නේ. ඕකට මොකද රණ්ඩු කරන්න කියලා මේ මනුස්සයාට සදාචාරයක් ගැන පොඩි හැඟීමක් ගන්න පුළුවන්. අපි මේ හතුරෙක් සහ මිතුරෙක් වශයෙන් ඔබ සහ මම වශයෙන් කඩාගෙන මේ කරන්න හදන මේ ක්‍රියාවලියට පංගු peerුවට නිකාය ભેදයට මූලධර්ම වාදයට ප්‍රධාන හේතුව මේ ප්‍රශ්නයක් දිහා සමත විපස්සනායෙන් බලන්නේ මේක නාම රූප වලින් හටගත් දෙයක් බව දන්නේ නැති නිසා ඒ කෙනා දිගටෝම ඒ නාම රූප පිළිබඳ අනවබෝධය නැති කරන්න මොන ඉන්ජෙක්ෂන් එක ගත්තත් මොන බෙහෙත් පෙත්ත බිව්වත් මොන ඔපරේෂන් එක කරත් හරියන්නේ සති සම්පජාඤ්ඤය තියෙන්න ඕනේ සමත විපස්සනා තියෙන්න ඕනේ. මේක අඩු ගන්න මේ නාම රූප වලින් හැදිලා තියෙන්නේ කියන එක දේක මූල ස්වභාවය. හට සියල්ල හට ගැනීමට අවශ්‍ය කරන මූල ස්වභාවය මේ නාම රූප කියන එක තේරුම් අරගත්තයි කිව්වනම් ඉතින් මේ සාසන තියෙන ඉතාමත්ම ගැඹුරකට ගියා. ඒක කොහොමද අක්ක සරුවත් යනසේ සඳහන් කරනවා. ඒක තේරුම් ගත්තනම් එයා සෝවාන් නොවි ඉන්නේ නැහැ. ඒ තේරුම් ගැනීම සහ සෝවාන් වීම එකමයි. ඒ තරම්ම ගැඹුරක් තියෙනවා. මේ සියල්ලම හටගන්නේ එකම ප්‍රභවයකින්. හටගත්තට පස්සේ අතු ඉති වීදි ගියාට පස්සේ පංගු peeru ආවට ඒක හටගන්නේ මූලික එකම ශක්තියෙන්. මූල ස්වභාවයෙන් අන්න ඒක තේරුම් ගන්න මුලට අදින එකට තමයි අපි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. ਸਰවචනංශ පින්නන යථා භූත ඥානෙ ඇති හැටිය දැකීම. ඉතින් ඒක අර ධර්ම පරම්පරාවෙන් තොරව ගන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මේ නාම රූප කියන්නේ මොකද්ද කියලා. එයා තේරුම් ගත්තත් නැතත් නාම රූප නම් නාම රූපම තමයි. භාවනා කරත් නැතත් නාම රූප නම් නාම රූපම තමයි. ඒ නිසා යාට තේරෙන්න පටන් අර ගන්නවා බුදු කෙනෙක් තමයි අපිට මේ ඇහැ පහල කරලා දෙන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් තමයි පෙළගස්සලා තියෙන්නේ. ඒ නිසා මේ යමක තියෙන සිද්ධියක තියෙන මේ නාම කොටස මේ රූප කොටස කියලා දක්නාසුළු ලෑස්තියක් දක්නාසුළු සූදානමක් ඇති වුණා නම් සුද්ධින් කියාගේ මනසට මිනිසෙක් කියලා. ඒ දේ නැත්නම් මේ නාම රූපන්ත ප්‍රපංච කරන මිනිසයාට බුදුරජාන් වහන්සේ නම්බු නාමයක් දෙනවා මුර්ගයයි කියලා. තිරිසනයි කියලා. ඒකේ නාම රූප ස්වરૂපේ දකින්න නැතුව මේ ස්ත්‍රියාවක මේ පුරුෂයෙක් මේ හතුරය මේ මිතුරය මේ ලාභය මේ සත්කාරය මේ නින්දාව මේ ඔක්කොම බෙදන්න ඉස්සලා මේක හැම එකම පටන් ගන්න එකම ශක්තියකින් බව දන්නේ නැතුව මේ පංගු peeru බෙදුනට පස්සේ මිව්වත් එක දඟලන රණ්ඩු කරන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන පිරිසට බුදුරජාණන් වහන්සේ කියනවා පපංචාබි රතෝ මගෝ මේ නාම රූප මත ප්‍රපංච කරලා වාග් බහුල්ලයකටපත් වෙලා අවුලක් හදාගෙන මුර්ගෙක් වාටපත් වෙනවා යම් වෙලාවක මෙතේ නාම රූප විතරයි තියෙනවා කියන ප්‍රපංච කරන දෙයක් නෑ. අපි ප්‍රපංච කරත් නැතත් නාම රූප අපි කියන දේ අහන්නේ. ඒක නිසා අපි මේ තියෙන සාලට හැඩ ගැහෙන්න ඕනේ කියලා යම් කෙනෙක් ශික්ෂාගාරක වෙනවා නම් අහිංසකා යෝ මුනයෝ අනේ අහිංසකත්වයට පත්‍ච කරන මුනිවරයයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක ලේසි නිසා නෙවෙයි මේ කෙටියෙන් සඳහන් කරන්න යන්න ඕන නිසයි මම මේ මතක් කරගෙන යන්නේ. ඒ කෙනාට තේරෙනවා ඒ වට හොඳ පිරිසිඳ දතයුත්ත තමයි මේ හැමදේම හැදිලා තියෙන මූල Java එකයි කියන එක. නැත්නම් නාම රූප කියන එක. ඉතින් එතකොට යාට තේරෙන්න පටන් ගන්නම එකම දේෙන් අපි තෙල් පැණි නැත්තම් කැවුම්ද පංජන් කියලා සිංහල වචනක් තියෙනවා. තෙලුයි පැණුයි තියෙනවා. කොණ්ඩ ගාවුම් හැදුවත් අතිරහ කැවුම් හැදුවත් කැවුම් තමයි. පටන් ගන්නෙ තෙල් පැණියෙන් තමයි. ඊට පස්සේ ඕනේ කැවුමක් හැදුවට නම් නම දුන්නාට ඔගේ තියෙන එක තමයි ඒ වගේ මේ මේ කොණ්ඩ ගවුම් මේ මුංගට ගවුම් මේ අතිරහා මේ අනම්මනම් කියලා නම දාගත්තට පස්සේ ඔතන තියෙන්නේ තෙල්පැණි වලට අවිද්‍යාව සහ තණ්හාව එකතු වෙලා විතරයි. ඔය තියෙන තෙල්පැණි තමයි. කොහොම කරුවත් තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බල කොබෙයියා කියලා ගහන්නේ. රබන් පදයක්. ওই කොයි එකට රණ්ඩු කරන්න ගියත් ඔගේ තියෙන්නේ නාම රූප විතරයි. රණ්ඩුව තියෙන්නේ අපේ අවිද්‍යාවේ තරමට. රණ්ඩුව තියෙන්නේ අපි මේක වවාගෙන කණ්ඩ හදන විදියට මේ කබර ගෝයා තල ගෝයා කර කණ්ඩ හදනවා කාණ්ඩ ඕනවට. අන්න එතකොට තේරෙනවා මේ තකතිරුකම කියන එක, අමනකම කියන එක, මරිකම කියන එක, මෝඩකම කියන එක, අවිද්‍යාව කියන එක, නොදැනීම කියන එක තේරෙන්න මේ හැමදේම හටගන්නේ බුදු නාම රූප කියන මූල ධර්මයෙන් බව තේරුම් ගත්තා නම් ඉතින් මේක මේ අපි එක එකනාට අපි විහිළු කරගෙන මේ බැනුම් අහන කටයුතු කෙරුවට අපි නම් කියන අපි නිකන් තුන්වෙනි ලෝකේ ඉපදිච්ච දුප්පත් එහෙම නැත්නම් තුන්වෙනි රටක ඉන මෝඩයෝ කියලානේ අපි ගණන් ගන්නෙ. ඒකට උත්තාම දක්ෂයි කියන විද්‍යාඥයෝ සහ ඉහළම නොබෙල් ප්‍රයිස් ගන්න ওই මැග්සීසේ ගන්න අමනයෝ, තකතිරෝ, මරියෝ, මෝඩයෝ මේවත් දන්නේ මේ ටිකවත් දන්නේ නැහැ. හැබැයි හොඳල දැන් කැරකි කැරකි කැරකි කැරකි ඔතෙන්ද කිට්ටු කරගෙන එනවා. කිට්ටු වෙනකොට බුදුහාමුදුරන්ගේ රැස් සීදෙනවා කියලා ඒගොල්ල කියනවා. ඒක නිසා කියනවා විද්‍යාව බුදුන් සරණ යනවායි කියලා. මොකද සරුවචාන්සේ සඳහන් කරා. උඹේ මෝඩකමේ හැටියට සහ තෘෂ්ණාව හැටියට තමයි මේ දේවල් වලට එක එක වශයෙන් සලකන්න. උත් මේකේ මූලික දේ අවි මේ නාම රූප තියෙන්නේ ඒ නිසා මට ඥානයක් ඕනේ මේ හැම දෙයක් තුළම ඇතිලා තියෙන මූලික නාම රූප දෙක දකින්න කියන එක මේ අපි ඉන්න ඉපදිච්ච කාලේ මේ 20 වෙනි සතවර්ෂේ 21 වෙනි සතවර්ෂේ මේ විද්‍යාව ඇති වෙච්ච වෙනසක්. ඒ නිසා අද විද්‍යාව බුද්ධ ධර්මයේ ඉහළින් පිළිගන්නවා. සරුවචනාංශයේ දකපු මේ තාම ගම්භීර දේ හැමදේම හටගන්න මේ නාම රූප වලින් හටගත්තට පස්සේ තමයි රණ්ඩු සරුවල් තියෙන්නේ. ඒ රණ්ඩු සරුවට හේතුව තමන් ඒක දිහා බලන අවිද්‍යාව. තමන් ඒකට තියෙන තෘෂ්ණාව කියලා අවිද්‍යාව සහ තෘෂ්ණාව තමන්ගේදී මගේ ළඟ තියෙන අවිද්‍යාව සහ මගේ ළඟ තියෙන තෘෂ්ණාව ප්‍රමාණකරනද කාටවත් බෑ ඒ නාම රූප කණ්ණාඩි ඉස්සරහට යන්න නැතු. නාම රූප කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි මේ තෙල් පැණි තියමුනාම ඒකට කොණ්ඩ කැවුම් කියනවා මේකට අතිරහ කියනකට මුං ඇට කැවුම් කියනවා. කොයි එක කෙරුවත් ඕකේ තියෙන්නේ තෙල් පැණි දෙක තමයි කියලා වගේ තීරුම් ගැනීමේ ඒ ඒ ඒ ආදාස ගතිය පිළිඹිඹු කරන ගතිය ඉදිරියට එන එක්කනාගේ හැඩේ පෙන්නන ගතිය ওই නාම රූප මට්ටමට ගියාට පස්සේ ඒක නිකන් කඩෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි සති සම්පජඤ්ඤයෙන් ඉඳලා සමථ විපස්සනා භාවනා කරනකොට එන එකක් එතකොට තේරෙන පටන් ගන්නවා අපි මේ දේවල් වලින් මොනතරම් රණ්ඩු සරුවල හදා ගන්නවද කොච්චරක් හිත් කරදර ගන්නවද අසහනකාරී වෙනවද ආතතිගත වෙනවද මේ එකම වස්තුවකත් පහළ වෙලා තියෙන අපිට ආතතියක් දෙන්න නෙවෙයි අපිට අසහනයක් දෙන්න නෙවෙයි නමුත් අපි ළඟ තියෙන අවිද්‍යාවේ තරමට තෘෂ්ණාවේ තරමට අපි මේ ආතතිය හදා ගන්නවා. ඒ නිසා ඒක දැන් අද තියෙන දැනුම අද ලෝකේ තියෙන ලෝකායත දැනුම බැලුවොත් දැනුම තියෙනවා නම් ඒ දැනුමට විද්‍යාව කියලා තමයි කියන්නේ අවිද්‍යාව නෙවෙයි. නමුත් හොඳට බලන්න අද දැනුම තියෙන බොහෝ දෙනා ඉන්නේ තද බලසහනේ. සාමාන්‍ය මොන්ටිසෝරි පන්ති වලට වැඩි වැඩි අසහනය 10 පන්තියේ 11 පන්තියේ තියෙන ඉස්කෝලවල. ඊට වැඩිය ටිකක් අසහනෙ වැඩි උසස් පෙළ තියෙන විද්‍යාලවල. ඊට වැඩිය අසහනෙ වැඩි විශ්වවිද්‍යාලවල. ඊට වැඩිය අසහනෙ වැඩි පශ්චාත් උපාධිවල. පශ්චාත් උපාධි ආයතනවල. ඊට වැඩිය වැඩි පශ්චාත් උපාධි ආයතනයේ ස්ටාෆ් එකේ. ඊටත් වැඩිය වැඩි අධ්‍යාපන ප්‍රතිවන්තයෝ ලොක්කෝ ගාව. ඉතින් මේක හරිනම් ඔක අනිත් පැත්තේ ඉන්නේ බෑ. ඔය ඉන්නවනම් කවුරු හරි පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඉහළට යන්න යන්න මොකක්ද වැඩි වෙලා තියෙන්නේ කියලා ඒ නිසා මේ ළඟදී සුද්දෙක් ලියලා තියෙනවා. මේ තියෙන දැනුමට විද්‍යාව කියලා නෙවෙයි කියන්නේ අවිද්‍යාව කියලා. ඒකල ඌ කියනවා අපේ ජීවිතේ සුන්දරම වයස යොදලා තියෙන ඔය අවිද්‍යාව ඉගෙන ගන්න. 6 අවුරුදු 6 ඉඳලා අවුරුදු 20 ගණන් 30 ගණන් යනකම් ඊට පස්සේ සමාල්ලාට දු 55 වෙනකන් අර සුන්දරම කාලේ මේක එකතු කරන්න යන නිසා අපිට සත්‍යමත් වෙන්න වෙලාවක් නැහැ භාවනා කරන්න වෙලාවක් නැහැ බණක් භාවනා කරගන්න වෙලාවක් නැති තරම් මේ ධර්මයේ තියේදී සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා මේ නාම රූප පිළිබඳ යථාබෝධය නැති නිසා තමයි මේ අවිද්‍යාවක් සහ තෘෂ්ණාවක් හදන දේවල් පිටිපස්සේ යන්නේ එතකොට ලස්සන සම්බන්ධීකරණයක් එනවා අවිද්‍යාව වැඩෙන්න වැඩෙන්න තෘෂ්ණාව වැඩෙන්න වැඩෙන්න මේ මම දැන් මෙතන ඉන්නවා කියන සතිය පුදුමාකාර වසක් විසක් බවටපත් වෙනවා. ඒ කෙනාට ඒකට යන්නත් බෑ. ගියාට ඒක වටිනාකමක් තේරෙන්නෙත් නෑ. ඒක හරියටම අර සාමාන්‍ය අවිද්‍යාව තෘෂ්ණා කරන වැඩේට හුරස් වෙනවා. ඒ නිසා සාමාන්‍ය ලෝකයා කටවචනයක් කියන මේ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග වැඩි කියලා. වෙනදට වැඩිය මේ දන් දෙන්න ගියාම කරදර වැඩි, සිල් ලකෙන්න ගියාම කරදර වැඩි, සමත විදර්ශනා භාවනා කරන්න ගියාම කරදර වැඩි කියලා. ඒ මොකද සමත විදර්ශනා කරන්නේ සත්‍යමත් කරන්නේ. සම්පජඤ්ඤය ඇති කළ දෙන එක. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කරන්නේ අසත්‍යමත් කරන එක. ඉතින් මේ සතිය සහ අසතිය දෙක අතර තියෙන මේ පටලැවිල්ල ඉන්න ජනතාවට තමයි යෝගාවචරයා කියලා කියන්නේ. පුරුම පණ්ඩිස්වාංශ කියන යෝගාවචරයා දෙලොක් අතර ඉන්නේ. තමන්ගේ යාළුවෝ මිත්‍රෝ නෑදෑයෝ සේරම තණ්හාව සහ අවිද්‍යාව පිටවසේ දුවනවා. ඒ සනුවරේ හිටපු මේ එකෙකුට හෝ එකයකට ඔන්න සතිය හම්බුනාට පස්සේ ඒක කරන්න කරන්න පේනවා මේ සමූහයත් එක්ක ඉන්න අතරේ පටලවිල්ලක් අර කට්ටියත් එක්ක මේක ගැලපෙන්නේ තමයි ගොඩාක් හිතවිලිත් එක්ක මේ සති හිතවිල්ල ගැලපෙන්නේ ඉතින් භාවනාවට බහපු යෝගාවචරයට ජීවල කපාගෙන යන කෙනෙක් වගේ හරි වෙහසක් එනවා. මේ හැම කෙනෙකුගේම තියෙන අපි ඔක්කොගෙම තියෙන දුර්ලභම තමයි ඒ එන වෙහෙස පෞද්ගලිකකරණය කරන එක. මේ මටයි මේ දුක එන්නේ මට විතරයි මේ භාවනා කරනකොට කකුල් රිදෙන්නේ මට විතරයි භාවනා කරනකොට හිත පිට යන්නේ මට විතරයි මේ භාවනා කරනකොට මේ සද්ද කරදර තියෙන්නේ මට විතරයි මේ භාවනා කරනකොට සතිය හිත හිටින්නේ නැති කියලා හැම කෙනාම අර දුක් කරදර ටික පෞද්ගලිකකරණය කරනවා සාමූහික කමටහන් සුද්ධ කරනකොට කාට කාටත් තේරෙනවා නෑ නෑ මේ කාටත් කාටත් හොරි තියෙනවා හොරි ඔක්කොම තියෙනවා සොරි කියන දෙයක් නෑ නේද කාටත් හොරි නම් ඔගේ සොරි කියන දෙයක් නැහැ. ඉස්සර මට හොරි නිසා සොරි කියාගෙන ඉන්නේ කට්ටිය. මෙන්න මේක එන්නේ නැහැ සතිපවුලට එකතු වෙච්ච ගමන්. අපි ධර්ම සාකච්ඡාවට එන්න ඕනේ. අපි මේ උත්සාහ කරන්න ඕනේ කරලා අහන්නත් ඕනේ, කියන්නත් ඕනේ. මේ මම පුද්ගලිකව තැම්බෙන දුක් කරදර ගන්න මේ ටික අවිද්‍යා තෘෂ්ණාව නිසා. අපි මේක හේලි කරන්න ඕනේ. භාවනා කරනකොට දාඩි දාන ඕ ඒක කැම තමයි. නැත්නම් කුඹුරු කරනකොටත් දාඩි දාන්නේ. භාවනා කරන කකුල උතින් කොහොමදත් එහෙම තමයි රුමැටිසම් කියනක ලෝකෙදී ලෙඩක් නෙදී භාවනා නොකරොත් ඔක තියෙන තමයි හිත පිට යන ඕ හිත පිට යන ධානය කියලා හිත පිට යන දන්නේ නැහැ භාවනා කරන හිත පිට යන දන්නවා එච්චරයි මේ කමටහන් සුද්ධ කරන කියලා වෙන මොන මැජික් එකක්වත් නැහැ ඔක්කොටම කියලා තියෙන අරූසල මුට ගන්න මූසල උට ගන්න එතකොට කමටහන් සුද්ධ වෙලා මේකට කියනවා කවුන්සලින් කියලා මේකට කියනවා ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා යාලා කතා කරලා කියනවා මේ කොයි වැඩේ කෙරුවත් භාවනා කරන විතරයි දන්නේ මේ තියෙන ගාය මේ තියෙන කැක්කුම් පිපුරුම් මේ තියෙන දුෂ්කරතා අනික් වෙලාවට ඕක තියෙනවා උඹ චුයින් ගෙම් එක අහපාපා බෝක් කකුඩල කකුල හොල්ලන් ටිකයි වර්ග ගහ හිටපන් තේරෙම ඉවරයි නැත්නම් ටෙලිවිෂන් එක බලපන් මොකක් හරි දාලා ඌව මොකක්වත් මතක නැහැ දැන් සති වෙනකොට පිටට යවන්න නැතුව ඇතුළට දාපු ගම මේ ටික ඔක්කොම කොජ දාන්න ගන්න ඉතින් තරුවච්චන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි ලොකු ස්වාමීන් වහන්සේලා අන්නේ එහෙම ප්‍රයත්න කරන අයට මේක ඇති හැටි දැක ගැනීම සඳහා ප්‍රයත්න කරන අයට ඈත ඉඳලා වඳිනවා. අනේ මේ මිනිස්සු අර කියන විදිහට මේ දුක නැතිකරන්න සසර තීරුම් ගන්න උත්සාහ කරන පිරිසක් වශයෙන්. ඒ නිසා 1940 ගණන් වල අපේ ලොකු සාංශ ලියලා තියෙන. එතකොට මේ ස්ථාන හතිලත් නැහැ. භාවනා කියන එක ලංකාවේ සාමාන්‍ය වචනයක් තිබිලත් නැහැ. උන්වහන්සේ ලියලා තිනවා මේ භාවනා කරන කෙනාට නොකරන ඇත්තෝ භාවනා පිස්ස භාවනා පිස්සා කියලා උස් උපණ්ඩණය කරනවා විහිළුවට ලක් කරලා තියෙනවා භාවනා කරන කෙනෙකුට කෙලපිරිච්ච padikkamakata තරම්වත් අද ලෝකයා සලකන්නේ නැහැ කියලා. ඔය වයසක ඇත්තෝ ඉන්නවනම් අහන්න බලන්න මම මේ කියන දේ මම නම් දන්නේ ලොකු සංසීපතුන 1901 ඒකල උන්වහන්සේගේ මෝරච්ච වයස තමයි 40 ගණන් 50 ගණන් වුණ. උන්වහන්සේ තමයි ඒ දවස්වල හිටිය එකම කොඩිය, එකම ධජය, එකම දන්න මිනිස් ශාස්ත්‍රීය පිළිවෙත මගේ දැනුම හැටියට. උන්වහන්සේට තියෙන අදත් එච්චරයි. අදත් භාවනා කරන්න යන කට්ටිය හතර කේන්දරේ පාළු වෙච්ච මේ gedara dora කණ්ඩ ඉන්න බැරි කට්ටිය. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ භාවනා පිස්සෝ තමයි කියලා තියෙන්නේ. මේක ලෝකේ වුණාට Tamange හිතවිල්ලත් ඔච්චරම තමයි. කොයි වෙලාවක හරි සතිය හිතට පිහිටියා නම් ඒක කෙලපිරිච්ච padikkamat තරම්වත් Tamanට තේරෙන්නේ නැහැ. මේ සති චිත්තක්ෂණයක තියෙන වටිනාකම කෙලපිරිච්ච padikkamat තරම්වත් Tamanට තේරෙන්නේ නැහැ. කොයි වෙලාවෙ නැගිටින්ද? කොයි වෙලාවෙ රූප බලන්දෝ, කොයි වෙලාවෙ සද්දහන්දෝ කියලා හිත පිට පණින්න හදන ගතිය. ඒ මොකද අපි හැදිලා තියෙන පරිසරයේ සංස්කෘතිය අසත්‍යමත් නිසා. ඉතින් මේ කතාව ඉවර කරලා අද දේශනාවට බහිනවා නම් සාරිපුත්‍ර සාංශය සඳහන් කළා තියෙනවා. මෙන්න මෙවැනි පරිසරයක ජීවත් වෙන යෝගාවචරයා කියන කෙනා දිහා බලනකොට එයා පිරිහෙන්න හේතු වෙන කාරණා. ඊටාම දැඩි ආයාසකින් ගඟද ගිහලට පීනන්නසේ සතියම් ප්‍රමාණට අඳුනගෙන සතිය සමති විපස්සනා වඩන්න උත්සාහ කරලා පුළු පුළුවන් වෙලාවේ ආස්වාසේ නාම රූප දෙක මෙහෙමයි ආස්වාසි කියලා මෙනෙහි කරන එක නාමේ නාසයේ හැප්පෙන ගතිය රූපේ ප්‍රස්වාසි ප්‍රස්වාසි කියලා මෙනෙහි කරන එක නාමේ ඒකට දෙන නම ආස්වාසයෙන් ප්‍රස්වාසයේදී මෙන්න මේ විදිහට වෙනවා රූපේ පය පොළවේ තියෙනකොට වම කියලා දෙන නම නාමේ වම පොළවේ වදිනකොට මෙහෙමයි කියලා මේ නාම රූප දෙක තේරුම් ගන්නට උත්සාහ කරනකොට එයාගෙන් මේ අවිද්‍යාව පහකරනද තෘෂ්ණාව පහ කරන්න කරන කටයුත්තර තියෙන ප්‍රධානම ආර්ය ආදුව ප්‍රධාන බාධාව දෝවචස්සතා පාපමිත්තතා අපේ දුර්වච ගතිය සහ අප අසුරු කරන්නන්ගේ පාප මිත්‍රතාවය කියලා සාරිපුත්‍ර සංසේ සඳහන් කළා තියෙනවා. ඒ නිසා යෝගාවචරය කොච්චරක් මේ රෙද්ද හේදුවත් ආය දාන්නේ මඩ කරන්නේ හොද හොද මඩේ දෙමිල්ලක් මේක කරනකොට හේදීමට ගන්න රින්සු හරි සබන් හරි සන්ලයිට් හරි ලක්ස් ගන්න හරිත් හොයන්න ඕනේ. ඒකේ තාක්ෂණය හොයන්නත් ඕනේ. ඒකලෙ මේ දාන්නේ ආයේ මඩේ නම් කොහෙන්ද මේ ඍදු වෙච්ච සුදු කරගත්ත රෙද්ද කුණු අරගත්ත රෙද්ද කෙලසෙන්නේ පිරිහෙන්නේ කියලා ඒකත් සාරිපුත්‍ර සෝහන්සම කියලා දෙනවා. අපේ දුර්වච ගතිය. කීවානාහන ගතිය. මේ දුර්වචස් ගතිය ඒක අනිත් පැත්ත තමයි සුවච ගතිය කියන දෙයක් අහලා මේ පරතෝගෝසයට නතු වෙලා අපි ශ්‍රාවකයෝ වශයෙන් නිහතමානී වෙන එක සුවච සුවචකී කරු කියන වචන දෙක එක ළඟට තියෙනවා. දුර්වච කියලා කියන්නේ ඒකට හරස් කපනවා. ඒකට එහා පැත්ත මෙහා පැත්ත කල්පනා කරනවා. ඒක නිසා මේ දුර්වච ගතිය සිංහලේ තියෙන දුර්වචස් ඔගේ සිංහලේ කියනව තව වර්චස් කියලා වචනයක් අහලා ඇති. ඌ වර්චස් කරා වැඩි. කතාවේ යනකොට කවුරු හරි මැදට මැරලා කැඩේ වර්චස් කරවයි කියලා තියෙන ඇවිල්ලා තියෙන දුර්වචස් ගතිය. එයා දන්නේ මෙතෙන්දී පහසුව සඳහා කළ යුතු අපහසුව ගතිය ඇවිල්ලා අතනදට පැනලා වැඩේ වර්චස් අපිටත් මේ භාවනා ජීවිතයේ බාධාවට තියෙන අපේ වර්චස්කම්. වර්චස් කියලා කියන්නේ අසුචි වලට කියන නමක්. මේ ලස්සනට ඇවිල්ලා තියෙන දුර්වචස් ගතියෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන්න කරන්න යා සූචකී කරු තත්ත්වයටපත් වෙනවා. යා තේරුම් ගන්නවා මයි ළඟ තියෙන පඬිතකම මයි ළඟ තියෙන දැනුම මයි ළඟ තියෙන හැකියාව සේරම මට විරුද්ධව වැඩ කරන්න. මට පුළුවන් නම් අහිංසක වෙන්න ඒ තරමටම භාවනා දියුනේ. මේ අහිංසක ගතිය අනිත් පැත්ත තමයි ඔලොමොල ගතිය. ඒක තමයි දුර්වචස් ගතිය කියලා කියන්නේ. ඉතින් ඒ දුර්වචස් ගතිය ආරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මෙතන පෙන්වුවාට සරුවචන් වහන්සේ අපි ওই ඉතිසල වැඩමිළුවට ගත්තා. අනුමාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. යම් කෙනෙක් ගුරුවරයා ළඟට ගිහිල්ලා අනේ ඔබ වහන්සේට තේරෙනවා. ඔබ වහන්සේ සිල්වන්තයි. ඔබ වහන්සේට සමතේ තියෙනවා. ඔබ වහන්සේට විපස්සනා ඥානයක් තියෙනවා. අනේ කරුණා කළා මගේ වැරද්දක් තියෙනවා නම් මට මෙන්න මේක මට කියලා දෙන්නකෝ. කියලා අපි ගුරුවරයෙකුට පැවරුමක් කළත් ඒ පුද්ගලක දුර්වච ගතිය තියෙනවා නම් පවරපු කරපු පැවරීමක් කරපු ගුරුවරයෙක් වුවත් එයාට කවදාහක්වත් උපදෙස් දෙන්න කැමති වෙන්නේ නැහැ. මොකද කිව්වට වැඩක් නැහැ. මාසෙට කලී මුණින් නමලා තියෙන වතුරක් කරෝගේ ඇහෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරයා හරි බැන්දත් හරි පැවරුවත් හරි යටහත් පහත් තුනත් හරි වචනේ. ඒකේ ක්‍රියාවලියේ දුර්වච ගතිය තියෙනවා නම් ඒ කෙනාට අර ගුරුවරයාගේ තියෙන ඒ දැනුම් සම්භාරය ගන්න බෑ. ඒ දුරුවරයා සහ ගෝලයා අතර වාර ආරණයක් ඇති වෙනවා. මේ දුර්වච ගතිය නිසා. ඒ වෙනුවට අපි ඉගෙන ගත්තොත් මේ බුදුන් ඉස්සරහා ඉන්නේ මට ඉතින් ආයේ බුදුහාමුදුරන්ගෙන් මේක ගන්න කරන්න තියෙන එකම දේ සෝච ගතියයි කියලා. Taman ගුණවතා සිල්වතා ඉදිරියට සෝච ගතිය එනවනම් එයා ඉල්ලුවේ නැතත් උපදේශය ඉල්ලුවේ නැතත් දෙන බවට සත්පුරුෂයා වග බලා ගන්නවයි කියලා සාරිපුත්‍ර ස්වාමීන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා අනුමාන සූත්‍රයේදී ඒ නිසා හොඳට බලන්න කියනවා දෙන්නේ කතා කරන නැත්නම් වීදීද කවුරු හරි හම්බ වෙනකොට ඒ මිනිස්සයා මවාපෑමක් කරන්න හදනවා. ෂටගතියකින් මායාවේ ගතියකින් නැති ගුණයකින් එන්නකොටම ඒක අපිට මේ මිනිස්සයත් එක්ක අපුලක් පහළ වෙනවනේ. එපා වෙන ගතියක් තියෙනවනේ. මේ මිනිස්සයා මේ හොඳට ඕම් මේ අපිව බබා කරන්න හදනවා. ඒක ඉගෙන ගන්න විශ්වවිද්‍යාලය යන්න ඕනේ නැහැ. ආන්න ඒක Tamanට තේරෙනා වගේම කියලා සරුවචනanse සඳහන් කරනවා උඹ යම් කිසි කෙනෙක් ඉදිරියටම වාපෑමකට ගියොත් අහිංසක ගතිය අයින් වෙච්ච ගමන් අනික් මනුස්සයත් උඹට උඹ ගැන තේරෙන ওই විදිහටමයි උඹ ගැන අසුචි විදිහට තමයි මනුස්සය හිතන්නේ. ඊට මේට හොඳටම දේ තමයි මේ මගේ தත්තේ මගේ අහිංසක ගතිය කියලා කිව්වොත් ඒක එතකොට අපි මවාපාන ජීවිතයට ගැලපෙන්න හම්බ වෙන්නේ. අන්නේ සුවච ගතිය සුවචෝ චස්ස මුදු අනතිමානී කියලා අගතිමිත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සන්තුස්සකෝච සුබරෝච අපකිච්චෝච සල්ලහුක වුත්ති ඒ ඒ ಗುಣ ටික පෙළ ගැහෙන්නෙම අපේ මේ ශ්‍රාවක ගතිය නිසා. ශ්‍රාවක ගතිය කියලා කියන්නේ දේශකයන් වහන්සේ කියන දේ මොකීකරුව අහගෙන ඉන්නවා. ඒක ඒකට විරුද්ධව තියෙන්න පුළුවන් කාරණා තියෙන්න පුළුවන්. නමුත් ඉදිරිපත් කිරීමේ ස්වභාවය දුර්වච නොවි සුවච වෙනවා කියන එක අද ගත්තොත් අද කියලා තියෙනවා රජයේ ලංකාව වගේ ඉනක අගමැති හරි ජනාධිපති හරි අධ්‍යාපන අමාත්‍යවරයාට කියන දේ අධ්‍යාපන අමාත්‍යවරයා මොනම දෙයක්වත් අහන්නේ නැතිලු. දුරචස්. ඒ නිසා මේ රාජ්‍ය රෝකෝ හරි බලන්න ඉන්නවා මේ වෙනසට ඉතින් මොන දේ හරි කරන්න දෙන්න බෑ දීපු ඇමතිකමනේ කියලා. අධ්‍යාපන ඇමතිවරයා කියලා ප්‍රධාන ලේකම්ට කතා කරුවාම ඇමතිවරයා කියන කිසිම දෙයක් ලේකම් අහන්නේ නැතිලු. ඌට ඕනදී ඌ කරනවලු. මෙතන මේ කට්ටිය ඉන්නවනම් තරහ වෙන්න එපා මම මේ කතාවක් කියන්නේ. ඊට පස්සේ ලේකම් කතා කරලා අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දෙනවනේ white papers ගන්නවා නම් එක එක තඹයකට සලකන්නේ. ඊට පස්සේ අධ්‍යක්ෂකවරයා ගිහලා ගු ප්‍රධානාචාර්ය හම්බ වෙනවනේ හොදයන්තර හම්බෙච්චාම ප්‍රධානාචාර්ය කියන ඔබ බම්බු ගානේ ඌට ඕන විදිහ තමයි ඉස්කෝලේ කරන්නේ. ඒ ප්‍රධානාචාර්යට ස්ටාෆ් එකට කතා කරලා කියනවනේ ස්ටාෆ් එක කවුරක ගණන් ගන්න. ස්ටාෆ් එක ගිහලා ළමයින්දගෙන ඌන් මුඛා කිව්වත් උන් ගණන් ගන්නෑ. ඌ ඌට ඕන දේ විතරයි කරන්නේ. ඔන්න අධ්‍යාපන අද අද අධ්‍යාපනයේ තියෙන හැටි. අධ්‍යාපනයේදී අද ළමයා මොකා කියන දෙයක්වත් අහන්නේ ළමෙන් උගන්වන ගුරුවරු ගාව ටිකක් බයලජ්ජ ගතිය තියෙනවා. ලොකු සර් ගාව තව ටිකක් තියෙනවා. අධ්‍යක්ෂ ගාව තව ටිකක් ඒ කවුරු තිබ්බත් ළමයි හැදෙන්නේ උතන. එيشා ඉගෙන ගන්න ඉගෙන ගන්න ඔල මොට්ටලයි. ඉතාමත්ම කලාතුරකින් තමයි බයලජ්ජා දෙක සහිතව ශිල්පයක් හිතන්නේ දරුවෙකුට. මේකේ ටිකක් හිටිනවලු බාලදක්ෂ ව්‍යාපාරී සහ දහම් පාසල් වල කියලා ලංකාවේ හිටපු රාජ්‍ය නායකයෙක් කියලා තියෙනවා. දහම් පාසල ඉගෙනීමේ සහ බාලදක්ෂ ව්‍යාපාරයේ උගන්වීම වල ඒ ළමයාට බයලජ්ජා දෙකත් එක්ක යන්නේ. ඒක නිසා අපි දරුවෙකුට දෙන්න තියෙන දෑවැද්දක් වශයෙන් කියනවා නම් අධ්‍යාපනය දෙන්න ඕනේ. හැබැයි සුවචකමත් එක්ක. සුවචකම කරනවයි කියලා කියන්නේ මේ අතවැසිකමට ගත්තා, අතයට තියාගත්තා, මේ බලුකුක් එක් කරගත්තා කියන එක නෙමෙයි. පෞරුෂත්වයක් දෙනකම මේ සුවචකම ගන්න. ඒක තමයි යෝගාවචරයට තීද්ද වෙන දේ. භාවනා කරනකොට තමන් යම් ක්‍රමයකට මේ භාවනාවට පෙළඹුණාද සති ඉගෙන ගත්තද තමත විපස්සනා වැඩුවද නාම රූප ධර්ම තේරුම් ගත්තද ඊට පස්සේ ඒක නා මේ තණ්හාව අවිද්‍යාව තේරුම් ගත්තද ඒ තේරුම් ගත්ත තරමට Tamanට පේනවා මේ මුළු ගමනටම තියෙන බාධාව තමයි මගේ රුචි අරුචිකම් දෙක මම මගේ රුචි අරුචිකම් දෙක පාවා දෙනකන් මම අහිංසක වෙන්නේ නැහැ නමුත් අපි භාවනා කරන්නේත් අපේ රුචිය වඩන්න නම් අරුචිය නැති කරන්න ඒක නිකන් අමු යම දූතයන්ගේ යුද්ධයක් විතරයි. කවදා හෝ අපි සුවච වෙනවයි කියලා කියන්නේ යෝගාවචරගේ පැත්තෙන් ඒ යෝගාවචරය තේරුම් ගන්නවා මම කරන හැම ක්‍රියාවකම හැම වචනයකම හැම හිතවිල්ලකම මගේ රුචි අරුචි දෙක මං හුවා පාන්න හදනවා. මගේ පෞරුෂත්වය මම හුවා දක්වන්න හදනවා. මගේ සංසාර ගතිය මම පෙන්වන්න හදනවා. මගේ අබ්බැහිය පෙන්වන්න හදනවා. ඒ පෙන්වන්න හදන එක දිනන්න දිනන්න භාවනා පරාදයි. මේ හැම ක්‍රියාවකින්ම මගේ රුචි අරුචිකම් මතුවෙනවා. පෞරුෂත්වේ මතුවෙනවා. සංධාර ගතිය මතුවෙනවා. අබ්බැහිය මතුවෙනවා. භාවනා කරන්නේ ඒක දැනගණ්ඩයි. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ භාවනා කරන අයත් එක්ක අපේ තියෙන sannivedanayedi කියලා. ඒ තමන්ගේ තියෙන මේ රුචි අරුචිකම් ටික අවබෝධ කරගන්නා සුළු සතියක් මයිලඟ තියෙන පෞරුෂත්වයේ මෙහෙමයි කියන ගතියට කියනවා මමියා කවුද කියලා තීරුම් ගන්න කරන භාවනාව කියලා. ඒ නිසා ඔය ඉන්දියාවේ හිටපු මේ රමණ මහර්ෂි එයාගේ මුළු අද ඒක ඇත්තටම හුඟක් කාලාවට අද්වෛත වේදාන්තය එයා කියන ජීවිතයේ තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි who am I මම කියන්නේ කවුද කවම දාහකවත් Taman මේ භාවනා කරන පිරිසක් එක්ක හිටියොත් මිස මමයා කියන්නේ මොකද්ද කියන එක Tamanට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ අනුගෙන් අපිට හෙලි වෙන්නෙත් නෑ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ ධර්මයක් ලෝකේ පහළ වෙන්න ඕනේ සංඝයා ලෝකෙට එන්න ඕනේ සීලයක් ඉදිරිපත් වෙන්න ඕනේ මේ මමයා කවුද කියලා තේරුම් ගන්න අවුරුදු 120 මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් මිනිසෙක් නමුත් කවදාකවත් හිතලවත් නැහැ මම කවුද කියලා. හැබැයි යා දාන්නවා ලෝකේ පහළ වෙච්ච නායකයෝ ගැන අල්ලපු ගෙදර මිනිහාගේ ටෙලිවිෂන් එකේ දිග බල තේරම දාන්නවා. මම කවුද කියලා දන්නේ මේකට තමයි ඔලමුලකම කියන්නේ. ඔල මොට්ටලකම කියලා කියන්නේ. ඉතින් මේ භාවනා කරනකොට අපිට එන අහිංසක ගතියක් තව කවුරුහරි අපිට බනිනවනේ. එහෙනම් මම කාට හරි බයින්වානේ. ඉතින් මේ දෙක ඇති වෙලා තියෙන්නේ මගේ රුචිකත්වයේ සහ යාගේ රුචිකත්වය අතර නොගැලපෙන්නේ. ඉතින් අපිට පුළුවන් ද දැක ගන්න මේ බැනුම හරහා හෝ බැනුම් ඇහිම හරහා බැන වැදීම හෝ බැන ගැනීම ලැබීම නිසා මේ මොනවද මෙතන මේ වැඩ කරන්නේ මේ කොහොමද මේක පටන් ගන්න කියලා ඒකට හේතු වෙච්ච රුචි අරුචිකන් ටික තේරුම් ගන්න ගත්තොත් ඒ මනුස්සයා බැනුම දිගේ ඉදිරියට යනට වැඩිය මම කොහොමද මේකට පටලැවුනේ ඇයි මම මේක දිගින් දිගට හැත් බැඳි බැඳි ගෙනියන්නේ? මේ මගේ මොකද්ද හුවා දක්වන්න හදන ගතිය. ඒ හුවා දක්වන්න හදන ගතියට කියන්නේ දෝවචස්ස කරන ධර්ම කියලා. ඒකට කෙනෙකුට ඇවිල්ලා උදව් කරන්න බෑ. ඕනකම තිබුණා. Taman ගිහිල්ලා ඉල්ලලා තිබ්බත් ඒක නිසා මේ අනුමාන සූත්‍රය පිළිබඳව විශේෂයක් කියනවනේ මේ දෝවචස්ස කරන ධර්ම පිළිබඳව විශේෂ වෙච්ච එකක්. භික්ෂුන් වහන්සේලා පොයට ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා අනිකුත් සංඝයා සාක්කියට තියාගෙන මෙන්න මේ මේ මේ කාරණාවලදී අපි බුදුහාමුදුරුවෝ කියපු ධර්ම විනය රකින්නවාද මේ ඉස්සරහින් සංඝයා තමයි බුදුන්. අනේ මට කියන්න. කියලා අපි එක එකන අතර පාපෝච්චාරණයක් වගේ එහෙම නැත්නම් අපි විනය සාකච්ඡාවක් කරනවා. මේ යක්කඩේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කළා. අපි ලොකු සංසය සඳහන් කර මේ අනුමාන සූත්‍රය ප්‍රාතිමෝක්ෂයක් වගේ කියලා. කවුරු හරි අනුමාන සූත්‍රයේදී මේ මම මේ මගේ මේ ක්‍රියාකාරකම් නිසා වචන නිසා හිතවිලි නිසා කොතෙක් මම කාට හරි ගහපා දෙන්න හදනවද හෙට්ටු කරලා මගේ රුචිකත්වයේ මගේ පෞරුෂත්වය දෙන්න හදනවද ඒ තාක් ඒ මිනිස්යා දෝචස කරන ධර්ම අහිංසකකම යාළඟ නැහැ අපි හැම ක්‍රමයකින්ම බුද්ධ ධම්ම සංඝ තුන රත්නයේ කෙරෙහි සද්ධාවෙන් සීලයට නතු වීමෙන් නැත්නම් හික්මීමෙන් එහෙම නැත්නම් ශික්ෂණයෙන් ඒ මගේ තියෙන පෞරුෂත්වයේ තියෙනවා නැතික හුවා දක්වන්න යන්න එපා ගැටුම හරහා sannivedana එක තේරුම් ගැනීමට කරන උත්සාහය තුළ තේරෙනවා අපිට මේ අහිංසකම නෝන්ජල්කමක් වෙලා තියෙනවද සමාජයේ මම කියන්නේ කවුද මම කියන එක කොහොමදම තේරුම් ගන්න කියන එක අපි අහංගන්න හදන එලි කරන්න කැමති නැහැ ඉතින් ඒ තාක්කල් ධර්මය කහ ගන්න බැරි වෙනවා ඒ නිසා නිතරම බලන්නේ අපි ළඟ තියෙන දෝචස කරන ධර්මයේ ඇති වෙලා තියෙන සුද්ධ වශයෙන්ම පාප මිත්‍ර ආශ්‍රය නිසා. මිනිස්සෙක් කියනවා ඉන්දියාවේ ඉන්න කෙනෙකුට දුන්නොත් මේ බුදුහාමුදුරුවෝ මේ පෘථග්ජනියෙක් කියලා. අපි කයිවාරු ගහන්න වැඩියෙන් කැමති වෙන්නේ බුදුහාමුදුරුවෝ එක්කද නිකම් පෘථග්ජනියෙක් එක්ක. බුදුහාමුදුරුවෝ ලද්දා ඉඳලා ඉවර වෙනකම්ම චතුරාර්ය සත්‍ය විතරනේ කතා කරන හරි බෝරින්. ඉතින් අද බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේ කියලා ඔබ වහන්සේ යන්න අපි නිකම් මේ අල්ලපු දත් එක කයිවාරු ගහන එක හැන්ද වෙනකම් කරතයි. මොකද මම මේ දැන් කියපේක නැහැ කියනවනේ තව චුට්ටකින්. ඉතින් මුළු දවස පුරාම භාවනාවෙන් ගත කරන ති හැම වෙලාවෙම අපි ආශ්‍රය කරන්නේ පාප මිත්‍රයෝ. දුස්සීලෝහි බහුජන. ඉතින් අපි කොයි වෙලාවෙත් දැන් අද ඉඳලා ගණන් කරගන්නවා රැහැට කණ්ඩ හම්බෙච්ච නැති වාර ගන්න. ගිය ගමන් ඔන්න ඩිනර් පාටි ලෑස්ති කර ගන්නවා. කට්ටියත් එක්ක ඉතලා අවුවිච්ච පමා වෙච්චිවත් එක්ක කට්ටිය බලාගෙන ඉන්නේ කවදා ගෙදර යන්දෝ ඩිනර් පාටියකට යන්දෝ මොකද මෙහෙ නෑ ඔය පාප මිත්‍ර සේවනේ. කට්ටිය කට්ටිය හදා ගන්න හදනවා. ඉතින් මම අවුවිච්ච වෙලාවේ කිරිබිම්මල් නැටි කඩනවා වගේ කඩනවා. හදන්න දෙන්නේ. ඒ නිසා මෙහෙ ඉන්නවා කියන එක නිකන් කටු කොහලක ඉන්නවා වගේ. ඇයි හොඳයි නෑ. ඔය කියන මේ කයිවාරු නැහැ, සම්පප්පලාප නැහැ, පාප මිත්‍යෝ නැහැ. ඒක නිසා බුදුරජාන් වහන්සේට වඳින්න වටිනවානේ උන්වහන්සේ කියන්නේ මේ වැඩක් වෙන්න නම් අරඤ්‍ය ගතෝ ආරුක්ඛ මූල ගතෝ ආසුඤ්ඤාගාර ගතෝ ආ කැලියට ගියාට පස්සේ පාප මිත්‍යෝ නැහැ නම ගස්කොලන් තියන මේ රිලව්වත් පාප මිත්‍රෝ නෙවෙයි අනේ රිලව්මයිත් එක තරහ වෙන්න එපා. උන්ගේ නෑ පාප මිත්‍ර ගතිය. උන් කවදාකවත් උවා පෙන්න උවා දක්වන ගතියක් නෑ. ඔය පස්සේ එළියනේ උන්ගේ කොයි වෙලාවේ. උන්ගේ වසා ගන්න ඕන ගතියක් උන්ගේ නැහැ. මේ රෙදි ඇඳගත්ත જાතිය රඟ තමයි තියෙන්නේ. පෙන්නන්න ගියාට පස්සේ අන්තිමට වහන්න වහන්න වහන්න වහන්න මේකේ ගන්ධස්තරේ තියෙනවා. ඒ නිසා අපිට කවදාද පුළුවන් යන්නේ හොඳට මතක තියාගන්න අපේ දෝචස්ස කරන ගතිය දුරු වෙන්නේ කල්යාණ මිත්‍රයා ඉදිරියට විතරයි. පුළුවන් net එතන විතරයි. අනිත් ඔක්කොම හිතන අපි නෝන්ජලියෝ කියලා නැත්තම්. නමුත් කල්යාණ මිත්‍රයෙක් ලබනවා කියන එක නැත්තම් කල්යාණ මිත්‍රය කවුද අඳුර ගන්නවා කියන එක ලේසි නෑ. ඒක කරන්න සති සම්පජඤ්ඤයට එන්න ඕන. කල්යාණ මිත්‍ර අඳුරන්න නම් සත් සමත විපස්සනා වඩන්න ඕන. කල්යාණ මිත්‍රය හඳුනා ගන්න නම් නාම රූප පැත්තේ ලෝකෙ දිහා බලන්න ඕන. කල්යාණ මිත්‍රය හඳුනා ගන්න නම් හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තමයි මේ ලෝකෙ මුවා වෙලා තියෙන්නේ. කල්යාණ මිත්‍යා ගාව ඒක නෑ. ඒ නිසා කල්යාණ මිත්‍ර ගුණ Taman ළඟ එන්නේ එන්න අපිට තියෙනවා. කල්යාණ මිත්‍රෝ නැතිකම නෙවෙයි ලෝකෙ තියෙන්නේ. පාප මිත්‍රෝ වැඩිකමත් බව හැබෑව. මේකට තියෙන උත්තරේ මොකද්ද? පාප මිත්‍යයන්ගෙන් අයින් වීම ප්‍රථම මංගල කාරණා විදිහට පෙන්ලා තියෙනවානේ. අසීවනාච බාලාණන් කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ අසීවනාච බාලාණන් පණිතානංච සේවනං දෙකනේ දීලා තියෙන්නේ. අපි ළඟ වෙලා තියෙන්නේ අපි මේ පාප මිත්‍රයෝ සහ කල්යාණ මිත්‍රයෝ එකට දාලා. භයානක අකුසල කර්මයක් කිරිසා මුත්‍රා එකට දැම්මා වගේ. කිරිසා ගොම එකට දැම්මා වගේ කද්දාකවත් ගන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට භයානකම දේ තමයි ගාවට පාප මිත්‍යා පාප මිත්‍යා වශයෙන් දැනුකෝ කොන් කරන්න ගිය ගමන් බෙල්ල කැපෙනවා අපි. ඒ නිසා පාප මිත්‍යා පාප මිත්‍යා වශයෙන් දැනගෙන ඒ ඉවත් කිරීමේ කටයුත්තට අඩේට අපි කල්යාණ මිත්‍යා ගන්නවා අපි කතා කරලා කියනවා මට මේ කල්යාණ මිත්‍යා ආශ්‍රේ වැඩක් තියෙන නිසා මට ඔයත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. හැබැයි මම ඔයාට අකමැති නිසා නෙවෙයි කියලා අපි කල්යාණ පාප මිත්‍යාට කියනවා. ඒ නිසා අපේ හිත යොදවලා තියෙන්න නිතරම කල්යාණ මිත්‍ර වැඩවලට කල්යාණ මිත්‍ර ආශ්‍රේයට ඒක අපිට කියන්න පුළුවන් පාප මිත්‍රයාට මම මේ කලින් සටහන් සැලසුමක් දාලා තියෙනවා මට මේ වැඩේ කරන්න තියෙනවා කියලා. ආන්න ඒ දක්ෂකම අබුද්ධෝත්පාද කාලේ කරන්න බෑ. ඇත්තෙම නෑ. නිසා කල්යාණ මිත්‍ර දැක්කට පස්සේ අපි හිතනවා පුළුවන් තරම් ඒ කල්යාණ මිත්‍රත් එක්ක වැඩමිරුල සකස් කරලා කල්යාණ ධර්මත් එක්ක පුළුවන් තරම් දෝචස්ස කරන ගතිය අයින් කරගෙන ඒ අහිංසක ගතිය ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේක රජයෙන් ඉල්ලන්න එපා අයිතිවාසිකමක් විදියට. මේකෙන් තමන්ගේ බොස්ගෙන් ඉල්ලන්න යන්න එපා. අම්මගෙන් තාත්තගෙන් ඉල්ලන්න යන්න එපා. එක්කෙකුටවත් තේරෙන්නේ නැහැ. 100%ක්ම කියන්න බලන් කාටවත් තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රෙක් වුණා ඒකලා කිව්වා මේක බේරගන්නයි කියලා. ඒක හොඳට මතක තියාගන්න අපේ ජීවිතයට අවශ්‍ය කරන සෑම දෙයක්ම අපි ළඟ තියෙනවා. අපි මේ පාප මිත්‍ර භාවය දෝචස කරන ගතිය නිසා අර කිරි සහ ගොම කලවම් වෙන ගතිය තියෙනවා. මෙන්න මේ දෙක වටිනකම වැඩි දෙක වෙන් කරගෙන තියෙන තාක්කල්. ඒ නිසා අද ධර්ම දේශනාවෙන් සියලු දිනාටම මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය තවත් තීව්‍ර කරගෙන ඉදිරියට අනුන්ට දොස් කියන්නේ නැතුව Tamanට හම්බෙච්ච මේ ඊට තවත් පහසුවට යොදාගෙන කටයුතු කරන්නට දවසේ ධර්ම දේශනාව ආරම්භක ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන මාතෘකාවෙන් ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා සිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා